මම ඉල්ලා හිටිනවා අපේ ජයන්ත මහත්තයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರයේ ආරම්භ කළ දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න මම හිතන්නේ 14ක් 15ක් වගේ තියෙනවා. පීයෙත් එකක් ඉතුරු වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාගේ අත්දැකීම පහත සඳහන් කරමි. එක සක්මන් භාවනාව පාවහන් නැතිව සක්මන් කරද්දී পায় බිම තිබීමේ 100ට අමතරව උෂ්ණේ සහ සීතල දැනේ. බාහිර අරමුණු කෙරෙහි සිත යොමු විය. එවිට ඒ ගැන දැනගනි. සිහිය නැවත සක්මනට ගනි. මීට අමතරව වෙන දෙයක් කීමට නැත. දෙක ආනාපාන සති භාවනාව උදේ පළමු සහ දෙවන වාරවලදී පහත සඳහන් දේ අත්දැකීමේ දැකක් දැකීමේ විනාඩි 20ක් පමණ ගත වෙද්දී ආශ්වාස ප්‍රශ්වාස සියුම් වන ගතියක් දැනුනි. සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස දිගට නොදැනී ආස්වාස ප්‍රස්වාසයේ සුළු ප්‍රමාණයක් ඉතා කෙටියෙන් දැනුනි. ඒ සමගම ලා දම්පාට ආලෝකයක් පෙනිනි. එම ආලෝකයේ ප්‍රභාෂ්වර රවමක් වෙස සැරින් සැරේ පෙනෙන්නට විය. ඒ ගැන නොතකා ආස්වාස ප්‍රස්වාසය ගැන සිත යොමු කළෙමි. සුළු වේලාවකදී ආලෝකය නැති විය. භාවනා වාරයේදී දෙතුන් වරක් මේ සිදුවිය. එය හුස්ම ගැන මෙනෙහි කිරීමෙන් යටපත් කළෙමි. දනිස්වල දැඩි වේදනාවක් ඇති විය. ඒ ගැන දෙතුන් වරක් හිත යොමු කළ විට ඒ වේදනාව තුනී වී නැති විය. දැන් විනාඩි 30ක් පමණ ගත වී ඇත. ආස්වාසය සහ ප්‍රස්වාසය ගැන සිත යොමු කිරීම වෙහෙස බව දැනුනි. නමුත් අමාරුවෙන් කරගෙන ගියෙමි. දෙතුන් වරක් ඇස්සර වටපිට බැලීමි. මේ කාලයේදී ෂණික රූප දිස්විය. or hang up momentary flashes. දුඹුරු පැහැරි දුම්රියක්, කාන්තාවක් තේ කෝප්පයකට සීනි දමා කවලම් කරන රූපයක් පෙනිනි. තේ කෝප්පය ඉතා පැහැදිලිව පෙනිනි. ස්වාමීන් වහන්සේගේ උපදේශ කාරුණිකව බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. මම මේ අවධානය යොමු කරන්නේ පරියන්ක භාවනා විස්තරයට. ඒකෙදී මේ සඳහන් කරලා තියෙනවා මේ වගේ අවස්ථා තුනක් විතර ගියා කියලා. ඒක මට හිතෙන විදිහට ආනාපානය හා සම්බන්ධ නැත්නම් මූල කර්මස්ථානය හා සම්බන්ධයි චක්‍ර තුනක් විතර කරකවිලා තියෙනවා. මේ චක්‍ර කරකවනවා කියලා කියන්නේ දැන් සතිය තමන්ගේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒ වගේ වුණාට පස්සේ පුළුවන් තරම් යන දෙයට වෙන දෙයට ඉදිරිපත් වෙන දෙයට හිත දැනවා මිසක් යොමු කරවන්න යන්න නරකයි. මෙතෙන්ට යනකම් වීර්ය අවශ්‍යයි යොමු කිරීම අවශ්‍යයි මනසකාරය අවශ්‍යයි. මෙතෙන්ට ආවට පස්සේ භාවනාවට යන්න දෙන එකට මගේ භාෂාවෙන් මම කියන්නේ වැල යන පැත්තට මැස ගහලා දෙන්න. නමුත් ඒක පස්සේ ටිකේ විස්තර කරනකොට පේනවා නැවත නැවතත් බලෙන් ආනාපානට ගෙනත් දාන්නට ක්‍රියාත්මක වෙන චරිතයක්. ඒකත් වෙහෙස කරයි කියලා යාටම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අර චක්‍ර කරකැවෙන්න පටන් ගත්තට පස්සේ ඒක ඕටෝ පයිලට්ින් දාන්න ඕනේ. ආය ආනාපානට ඇදලා දාන්න ගියොත් අපේ තියෙන රූප ලෝකෙට තියෙන ආසාව කියලා තමයි මේක මූල ධර්මානුකූල චෝදනා කරන්න තියෙන්නේ. මේ රූපයක් අල්ලාගෙන භාවනා කරන යනකොට ඒ රූපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙනස් වෙනවා උඟක් වෙලාට ගෙවෙනවා. ගෙවුනට පස්සේ හිත නూరుණු පුරුදු ලෝකයකට යනවා. ඒකට සාමාන්‍ය භාවනා පාරිභාෂිත શબ્දමාලාව කියන්නේ අරූපෙට යනවා. නැත්තම් සූක්ෂම රූප වලට යනවා. ඉතින් ඒකට යනකොට මඩ කැවිදින්න වගේ තේරෙන. එරෙන්න හදනවා දැන්. ඉතින් ඒ නිසා අපි වහම ගොඩ එනවා. ඒසරක් එතකොට වෙන්නේ අර අරූපෙට තියෙන බය සහ රූපෙට තියෙන ආශාව නිසා ඒ නොදන්න ශේෂයට යනකොට ආයේ දන්නේ හොඳයි නොදන්නේ කාට වැඩි කියන ආප්තෝපදේශය එනවා. එතකොට අර ශිල්ලකාරකම අඩු වෙනවා. අරූපෙත් එක්ක ඇසුරු කරන තියෙන වේලාව අඩු වෙනවා. නැත්තම් කෙලෙස් අඩු තත්වයක් තියෙන්නේ අරූපේ. කෙලෙස් බර තත්වයක් තියෙන්නේ රූපේ. එතකොට අපි අර කෙලෙස් කිවන් කිරීමේ වැඩපිළිවෙලට ඇතුළත එන નિસર્ගයේම ඇදලා දාන ගතියක් වෙනවා රූපෙට. අන්න ඒක දැකලා නැත්නම් ඒකට හැඟීම පහළ වෙලා තියෙනවා. නිසා මම මේ කියන විස්තරෙන් අවසානයේ ප්‍රයෝජනේ වශයෙන් ප්‍රායෝගික වශයෙන් කියන්න තියෙන්නේ එහෙන් භාවනා යනකොට නැවත ආනාපානට ඇදලා දාන ගතිය කෙලේශයක් කියලා හිතාගන්න. අමෝරාවක් කියලා හිතන්න. මමයා කරන වැඩක් කියලා හිතන්න. තණ්හාව කරන වැඩක් කියලා හිතන්න. මාන්නය කරන වැඩක් කියලා හිතන්න. ඒකල ලෑස්තිලා යන්න ඒ නොදන්න ශේෂයට ගියාම ආවට ගමක් නැහැ. නමුත් එන්න එපා වුණාවේ. අර නොදන්න ශේෂ්ත්‍රයට යන්න සෙල්ලක්කාර හිතකින් ඉදිරිපත් වෙන්න. එතකොට Tamanට අපේ මොළයේ විවෘත වෙච්ච නැති පැත්තක්. එහෙම නැත්නම් අපි කියනවා යටිහිත කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට උඩුහිත කැමති නැහැ. එයා නිතරම අර දන්න ශේෂ්ත්‍රයට ඇදලා ගන්න. ඉතින් එතකොට අපේ අර මේ කාපට් එක යට තියෙන කුණු දැක් ගන්න හම්බෙන්නේ. අපිට කාපට් එක උඩ තමයි අපි සුද්ධ කරන්නේ. ඉතින් ඒකට ලොකු සෙල්ලක්කාරකමක් ඕනේ. ඒකට ලොකු යෝනිසමස්කාරයක් ඕනේ. ඒකට ලොකු Taman දන්න දේ පාවා දෙන ගතියක් ඕනේ. එහෙම කෙරුවොත් විතරයි නොදන්න ශේෂ්ත්‍රයන් බබේ නොදන්න ශේෂ්ත්‍ර කියන්නේ නිවන නෙවෙයි. අපි තව අරගත්තේ නැති තව ජනේලයක් විතරයි. ඉතින් ඒ නිසා ඉස්සරහට යනකොට ඒක විවෘත වීම හරහා තමයි ප්‍රගමණය, පෞරුෂත්ව වර්ධනය, සතිය වැඩි වීම, කෙලෙස් අඩුවීම සහ ප්‍රතිපදාව ඉදිරියේ තියෙන. ඒ නිසා මේ යන ගමනේදී මේ අද උනේ නැතුවට හේතුව නැතුව කමන්නේ ඔයගේ වැඩමුළුවක් කරන දවස් හතර පහක් කරනකොට ඔය වගේ තත්ත්ව එනවා කීප දෙනෙකුට. ඒකවල කරන්න තියෙන නොදන්න පැත්තට යන්න සූදානම් ශරීරයක් ඇතුව යන එක තමයි කමඨා සුද්ධ කරනවා කියලා කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා භාවනාවට නවකයෙක්මි. ඊයේ දිනේදී පරයන්ක භාවනාව ලෙස ආනාපානා සති භාවනාව කළෙමි. මූලික කමටහන වන නාසයේ අග ආස්වාස ප්‍රස්වාස වන අයුරු බැලීමි. නමුත් ඊයේ දහවල තිබූ රස්නය නිසාද මාහට ආස්වාසය ප්‍රස්වාසය නාසයේ අග ප්‍රකටව නොදැනිනි. උදරය සහ පපු පෙදෙස පිම්බීම සහ හැකිලිම වඩාත් ප්‍රකට විය. නාසයේ අග ආස්වාසය ප්‍රකට නොවීම නිසා සිත කලබල වී වෙන වෙන අරමුණු වෙත සිත වැඩිපුර දුවන්නට විය. පරයන්කේ වෙත තිබූ ආශාව කෙමෙන් අඩු වී සක්මන් භාවනාවට හිත කැමති විය. සිත වෙනත් අරමුණු කරා ගොස් ටික වේලාවකින් සිත මූලික අරමුණේ නැති බව දැන ආස්වාස ප්‍රස්වාස සඳහා නාසය අගට සිත යොමු කෙලිමි. එය ප්‍රකට නොවි උදරයේ පිම්බීම හැකිලිම වඩාත් ප්‍රකට විය. මේ අත්දැකීම නිසා අද උදේ සිට පරයන්ක භාවනාවේදී නාසය අගට සිත යොමු කර ආස්වාස ප්‍රස්වාසයේ බැලීමි. එසේ කරන විට 1 2 3 සිට 20 දක්වා ආරෝහණ සහ අවරෝහණ ලෙස සිතෙන් ගණන් කළෙමි. එවිට සිත වෙන අරමුණු කරා යාම අඩු වූ අතර එසේ වෙන අරමුණු කරා ගියත් නැවත ඉක්මනින් මූලික කර්මස්ථානයේ වන නාසය අගට සිත ගෙනාවෙමි. වෙනස් අරමුණකට සිත ගිය විට නැවත මුල සිට ගණන් කළෙමි. මෙම ක්‍රමය නිවැරදිද? එසේ දිගටම කිරීම නිවැරදිද? කාරුණිකව පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඒ පළවෙනි එක නාවිස්ලා කියපු ප්‍රශ්නෙම වගේ එකක් තමයි මේකෙත් තියෙන්නේ. මේ විස්තරයේදී ගොඩක් ආනාපානට ප්‍රේම කරලා තියෙනවා. ඒ වගේම අවුව නිසා, උඩෝරේ නිසා නාසිකාග්‍රේ මට පේන්නේ කියන ගති භාවනා කරගෙන යනකොට පෙනිච්ච ගොරෝසු ආනාපානේ සියුම් වෙලා සියුම් වෙච්ච ආනාපානේ අතිසූක්ෂම தත්ත්වයටපත් වීම හරහා තමයි රූපයක් අරූපයක් වාටපත් වීම ද්‍රව්‍යයක් අද්‍රව්‍යයක් වාටපත් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක උපදේශ නොලබාගිය යෝගාවචරයට පේන්නේ මෙතෙක්කල් වැඩ කර හිටපු ආනාපානේ නැති වුණා. එතකොට එයා මන්දෝත්සහයි වෙනවා. එයා හිතනවා මම පව් කරලා වෙන්නේ නැති, හිල් කැඩලා වෙන්නේ නැති, අවුව නිසා වෙන්නේ නැති, වැස්ස නිසා වෙන්නේ නැති කියලා අර භාවනාදී පේන දේ ආත්ම සංඥාවෙන් ගන්න හදනවා. ඒක නිසා මම මේ කන්ඩිෂන් කරන්න හදනව නෙවෙයි අරමුණ දිහා බලන්න ඕනේ අනපන දිහා බලන්න ඕනේ ඒක වෙනස් වීම තමයි පළවෙනිම ත්‍රිලක්ෂණයේ ලකුණ අනිත්‍යතාවය පෙන්වන්න හදන. මේ අනිත්‍යතාවයට විරුද්ධවයි මේ ලියුම ලියලා තියෙන්නේ. ඉස්සල එකනත් එහෙමයි. ඒ මොකද නිත්‍ය සංඥාව කියලා මේකට කියන මේ චෝදනා පත්‍රය දාන්නේ ඔයා නිත්‍ය සංඥාවේ වැඩ කරන කෙනෙක්. ආනපාය නැවත නැවත බලාපොරොත්තු ඒක සිව් වෙන එකත් කරදරයට ගන්නවා. නොපෙනී යamat කරදරයට ගන්නවා. ඒ වෙනකොට ඊට වැඩිය නිත්‍ය වෙච්ච බිම්බි මැකිලිමෝ අල්ලනවා. නමුත් යෝගාවචරයාගේ කමඨාන සුද්ධ වුණොත් එයා දන්නවා කාමයේ අයින් කරන්න මේ රූපයක් ගන්න බව, ආනපන ගන්න බව. ආනපනෙට බිම්බි මැකිලිම ගන්නත් පුළුවන්. මොකද ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒක විපරිණාමයටපත් වෙනවා. උත්වා භවත ඇතු නැති වෙනවා. එහෙම නැත්නම් අනිත්‍යතාවයටපත් වෙනවා. මේ අනිත්‍යතාවය අභියෝගයකට කරදරයකට අරියාදුවකට ගත්තොත් එයා නැවත නැවතත් ආනාපානේ බලාපොරොත්තු වෙනවා ආනාපානට එන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දිගට භාවනා කරොත් ඕක හනීප වෙනවා. නමුත් මේ කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ ආනාපානෙදී බලන්න ඒක කමඨානක් කරගන්නවොත් ඒකේ විපරිණාමයට ඉඩ කියලා භාවනා කරන්න. ඒක එන්න එන්න සියුම් වෙනවා කියලා කියන්නේ කෙලෙස් සියුම් වෙනවා කියන්නේ. ගෙවුණයි කියලා කියන්නේ කෙලෙස් ගෙවුණයි කියන එක. ඒක බුද්ධ ජානනාසේ මේ අනිමිත්ත සූත්‍රය ධනිවිත වර්ගයේ සඳහන් කරලා තියෙනවා පහළ වෙන තාක් කෙලෙස් හිතේ පහළ වෙන්නේ නිමිත්තක් ඇතුව. යම් කෙලෙසයක් නිසා යම් නිමිත්තක් හිතේ පහළ වෙනවාද ඒ නිමිත්ත ගෙවෙනවයි කියලා කියන්නේ කෙලස් ගෙවෙනවයි කියනවා. නිසා ආනාපානෙ නිමිති වෙන්නේ කෙලෙසයක්. ආනාපානෙ ගෙවෙනවයි කියන්නේ කෙලස් ගෙවෙනවා. ඒකට අපේ උඩු හිත කැමති නෑ. එහෙම නැත්නම් අපේ කමඨාන සුද්ධ වෙලා නෑ. ඒ නිසා ඒක ගෙවුනට කමක් නැහැ වෙනස් වුණාට කමක් නැහැ ඒ තීති මට සතිය තියෙනවනේ කියලා ඒක දිහා විපරිණාමයේ දක්නාසුලුව අනිච්ච සංඥා විතරෙන් තියාගෙන ඇතිව නැති වෙන බව විතරෙන් තියාගෙන යනවයි කියන තමයි සුද්ධම විපස්සනාවට දෙන්න තියෙන අර්ථකථනය. මේ යෝගාචර දෙන්නම මෙතෙක් කියපු දෙන්නම ඒක ඉදිරිපත් වෙනකොට ඒ ප්‍රධාන අමුත්තගේ මූණට කියලා ගහන ගතියක් තමයි තියෙන්නේ. උණු වතුරක් කරනවා ගෙටෙන්න එපයි කියලා. ඉතින් එතකොට මේ මිනිස්සයා කියනවා මෙච්චර අමාරුයි මට එන්න කියලා. බුලත් දීලා මේ පාවඩේරලා තොරන් හදලා ගෙටෙට් එනකොට බොන්න කියලා ගහනවා. කවදද අපි මේ ප්‍රධාන මුත්තට එන්න දෙන්නේ? එයා ඉන්නේත් අපි ඉල්ලපු නිසා අපි බන්දි බට්ටකම් කරපු නිසා ස්තෝත්‍ර ගායපු නිසා ඒ අනිමිත්තට එනකොට නිමිත්ත මූල කර්මස්ථානයේ ගෙවෙනකොට වෙනස් වෙනකොට හැල හැප්පෙනකොට ඒකට තියෙන බය කෙලේශයක්. බය නැතුව මේ පේන ආනාපානෙ ගෙවෙන්න පුළුවන්. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි මේ සතියට නිමිත්තක් තිබිය යුතුම නැහැ. සතිය නිමිත්තෙන් තමයි පටන් අරගන්නේ. නමුත් නිමිත්ත නැතුව යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ළමයි නැගිටිනකොට දඬු වැටක් ගහලා දුන්නට බැලන්ස් එක තේරුම් ගත්ත පස්සේ දඬුවට අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට දඬුවටත් එක්ක යැපෙන ගතිය නැති වෙනවා. එතකොට කොල්ල සෙල්ලක්කාර ඌ නැගිටලා යන්න හදන. ඉතින් අම්මා කියනවනේ කොයිලාවත් මේ දඬු වැටේම හිටපන් කියලා. ඌ ඒ ට්‍රක් එකේ විතර ඌට යනවල ඌට කැමති නැහැ. ඌ දඬු වැටත් ඇල්ලලා ඌ එළියට පයින්නවා. අන්න ඒ වගේ භාවනාවේදී මේ මූල කර්මස්ථානයේ ස්වායක්තව අරමුණක් නැතුව සතිය පවතින වෙලාවක් එනවා. ඒක අපේ තර්ක මනසට කොහොමඩක් හිතා ගන්න බෑ. අනේ එතනින් තමයි මධ්‍ය ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ඒ නිසා අරමුණ නැති උනායි කියලා බය වෙන්න එපා. සතිය නැද්ද කියලා බලන්න. එකම අරමුණකට දාස වෙන්නත් එපා. ඒ අරමුණ වෙනකොට වෙන අරමුණක් ආවත් ප්‍රශ්න නැහැ. කොයි එක ආවත් එන්නේ එන්නේ එන්නේ එකේ ගෙවන් වීම විපරිණාමයේ දැක ගන්නාසුලෝ භාවනා කරන්න ගියොත් මේ භාවනා දියුණු වෙන්න දෙන්නේ නැති අපේ දෙන්නේ නැත්තේ අපේම ඔලොමලකම නිසා තමයි. අපේ මේ අල්ලගත්ත දේ දන්න දේ දන්නේ කවුදයි නොදන්නේ කට වැඩයි කියලා කියන එක something is better than nothing කියන ආප්තෝපදේශයේ ගියොත් කවදාවත් නිවන් දකින්න බෑ. something කියන්නේ කෙලෙස්. nothing වෙනකොට කෙලෙස් අඩුයි. ඉතින් අපි අර ආර්ථික න්‍යාය දාන්න ඕගොත් මෙතෙන්ද කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. තව ටිකක් යනකොට සුද්ධ වෙයි යම්කෝ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය මම භාවනාව පටන්ගෙන වසර කිහිපයක් ගත වුණත් ඔබ වහන්සේගේ උපදෙස් ලැබෙන තුරු කමඨහන් පිරිසුදු කරගන්නා ආකාරය ගැන දැන නොසිටියෙමි. එබැවින් මේ මගේ පළමුවන උත්සාහයයි. පරියංක භාවනාවේදී ආනාපාන සතිය වඩද්දී ශරීරයේ උඩුකය වම් පසට වැඩි අවධානයක් යොමු වේ. නාසිකාග්‍රයේ කර්මස්ථානයේ වූ විට වම් නාස්පුඩුවේ ආශ්වාස ප්‍රශ්වාස රැල්ල වඩා ප්‍රබලව දැනේ. ටික වේලාවකින් ශරීරය විශේෂයෙන් දෑත් සහ බෙල්ල දරදඬු වී මුහුණ වම් පසට හැරී බෙල්ලේ නහර ඊතා තදින් වම් පසට ඇදීම නිසා වම් පස සෙම්ගෙඩි ආශ්‍රිත ප්‍රදේශයේ තරමක දැඩි වේදනාවක් දැනේ. බොහෝ විට සිදුවන්නේ සිත මේ ස්වභාවයට යොමු වීමෙන් කෙලකිලීමටත් ශරීරය නැවත සැහැල්ලු කර ගැනීමටත් දැඩි වුවමනාවක් ඇතිවීම නිසා සිත ඊට අවනත වී ඉරියව්ව නැවත සකසා ගැනීමයි. මෙහිදී සිත යලි කර්මස්ථානයට ඊතා ඉක්මනින් පැමිණෙන නමුත් සමාධිය බලවත් වීමේ මඟ ඇහිරෙන බව පෙනේ. තවත් අවස්ථාවලදී මේ දරදඬුවීම මෙන්ම යටිකය නොදැනී යාමද සතියෙන් දුටුවද සිත නැවත කර්මස්ථානයේ පිහිටුවා අසීරුවෙන් නුවද අඩුතරමේ පැයක්වත් භාවනාව පවත්වමි. මෙහිදී ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමයෙන් සිහින් වී යන බව සහ ආස්වාසය සහ ප්‍රස්වාසය අතර ඉඩක් ඇති බවද අත්දැක ඇත්තෙමි. එවිට සමාධියේ යම් තරමක් බලවත් වූද වැඩියෙන් දියුණු වී ඇත්තේ සතිය බව හැඟේ. සිත අරමුණෙන් පිට යන්නේ ඊට අඩුවෙනි. ඒ බව දැක නැවත වහාම කර්මස්ථානයට සිත පිහිටවිය හැකිය. නාසිකාග්‍රයට අමතරව අනෙක් කර්මස්ථානයන්ද වඩා වරහන් ඇතුළේ at different sittings වම් පසට ශරීරය ඇදී යන බව නවතිනවාදයි බලා ඇති නමුත් එය සෑම විටම සිදුවේ. මා කර්මස්ථානයේ ලෙස ගන්නේ ඔබ වහන්සේ පැහැදිලි කර පරිදි ස්වභාවික ප්‍රබල වන තැනයි. ස්වභාවිකව ප්‍රබලවන තැනයි. මේ විවිධ දිනවල විවිධ වන බවක් අත්දැක ඇත්තෙමි. එක හිඳීමකදී කර්මස්ථානය වෙනස් කර ඇත. මේ ක්‍රමයේ දෝෂ ඇතිද? ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවය තුළදීම උතුම් නිර්වාණ සෝය හිමි වේවා. මේ ලියුමේ දීලා තියෙන පළවෙනි වාක්‍ය හතර පහට නැවත අවධානය යොමු කෙරුවොත් කයට හිත ආපු බවට සලකුණු වශයෙන් ඒ කෙනාට වෙලා තියෙන්නේ මගේ වම් පැත්තට බර වෙනවා. එහෙම නැත්නම් බෙල්ල තද වෙනවා. බෙල්ල ඒ පැත්තට හැරෙනවා වගේ කියන දේවල් මේ යෝගාවචරයට පෙළලා තියෙන්නේ භාවනට හරි ආදුවක් විදියට. නමුත් මේ භාවනාවේ දරුවෝ මේ භාවනාව නිසා සතිය නිසා දැනිච්ච දේවල්. ඒ දැනෙන දැන හැම එකටම වෛර කරනවා. කයට හිත ආවට පස්සේ කය කොයිලාක සම්බර නැහැ. ඒ නිසා අපි කයට හිත ගන්න කැමති නැත්තේ. ගතට පස්සේ පේන්නේ මේක කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමාණට තමයි ගොයි වෙලා. පිටමිනියක් නම් ගොයිලාත් පේනවා ගොනා කියලා. ඔය Tamanට පේන්න පටන් ගන්නකොට ඒක භාවනා කැඩිලා. මේ භාවනාවේ සතියේ දරුවෝ ටික මේ සතියේ එනකොට මේ ටික පේනවා. හැම කෙනා මේකට වෛර කරනවා. ඉතින් ඒක මේ අතීතේ ඉන්නකොට ඔක පේන්නේ අනාගතේ ඉන්නකොට පේන්නේ නැහැ වෙන කෙනෙක් ගැන බලනකොට පේන්නේ නැහැ වෙන තැනක් බලනකොට පේන්නේ නැහැ. කයට හිත ආපුවම පේන දේවල්. කවදද අපි මේකට අනුග්‍රහ කරන්නේ? කවදා අපි මේක මේ සතියේ අත්‍යන්ත කෘත්‍යයක් බව තේරුම් ගත්තොත් සතිය කියන කර යන වැඩේ දිකට. ඉතින් අපි මේ බෙල්ල ඇද වෙනවයි කියන එකට මස් පිටු තද වෙනවා කියන කමටහනක් කරගන්න ලෑසි නැහැ. අපි ඒක ආරියාදුවක් විදියට බාරගන්න. ඒ නිසා සතියෙන් ඇත්ත පෙන්නන හැම සත්‍යයකටම වෛර කරනවා අපේ සාමාන්‍ය මනස. ඒ නිසා සතිය නිතරම මේ අහිංසකව සත්‍ය ප්‍රකාශ කරන්න හදනකොට තර්ක මනස ජජ්මන්ටල් මයින්ඩ් එක එහෙම නැත්නම් අපි ගැන ඉතාලේ ඉන්න අර පිළිඹුවට හැම වෙලාවෙම බාධා වෙනවා. ඒ නිසා කොච්චරක් අපිට තොරතුරු ලබන්න වෙයිද මේ සතිය කරලා දෙන ඇති හැටිය ප්‍රകൃතිය දැකලා මේකට තීන්දුවක් නොගෙන ඉන්න විනිශ්චයක් නොකර ඉන්න මේක ආය නැගිටවන්න යන්නත් එපා රිලැක්ස් කරන්න යන්නත් එපා මේ තමයි හැටි ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ මේකට වෙනමම බෙහෙත් ඇති සමීකරණයක් නෑ මේ දැන ගැනීමමයි උත්තරේ. දැනගෙන ප්‍රතික්‍රියාව කර හිටියොත් සුව වීම වැඩි. ප්‍රතික්‍රියා කරන්න කරන්න මේක තව දැනකින් අවුල් වෙනවා. ඒ නිසා මේක මතක තියාගන්න. සක්මණේදී හෝ පරියංකේදී හෝ කයට හිත આવොත් ඒ කයේ තියෙන විකෘති තේන්න පටන් ගන්නවා. සාමාන්‍ය කියන බං කවදාහක සමබර නැහැ. කවදාකවත් අපි හිතපෙක වෙන්නේ නැහැ. ඒ වේනදී අරියාදුවෙන් හරි ගමන නැහැ. ලියලා තියෙන එක වටිනවා. ලියලා තියෙනකොටම පේනවා මේක අරියාදුවට බාර අරන් තියෙන එකට. කමඨාන් සෝද්ද කරලා දෙන්නේ මේක අරියාදුවක් නෙමෙයි. දැන් තමයි who am I? මම කියන්නේ කවුද කියලා දන්නේ එහෙම තමයි. හැබැයි මේ වාමානසික මිනිස්සෙක් මේ ලියන්නේ. ඒ ගිනාපු එකක් ඊට මැරෙන්නේ. ඔය දක්ෂිනාන්ත කරන්නේ නැන්නෝ නේ වාමානසික යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක අරියාදුර ගත්තොත් ඉතින් අපි බැලන්ස් කරන්න හදයි ව්‍යායාම කරන්න හදයි හැම එකෙම වෙන්නේ සතියේට අර ස්වභාව වර්ධනය කරනවා. ඒ නිසා කොච්චරක් අපේ ප්‍රകൃතියට වෛර කරනවාද අපි හිතානින්න තියෙන අර චිත්ත රූපයයි මේ ජීවත් කරවන්න හදන්නේ. ඒ නිසා ආරම්භයේදී යෝගාචරයට against the grain කියන එක, ගඟ දිගේ ඉහළට පීනනවා කියන එක ගොක් අදාළයි. නමුත් ආධුනිකයා උඟ වෙලාවට ඒක සූදානම් නැහැ. විශේෂයෙන්ම ආධුනිකයා හිතන්නේ නැහැ භාවනාවේ මෙච්චරිකම ප්‍රතිඵල දෙයි කියලා. බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නෑ නෙමෙයි හම්බ වෙන්නේ 100%ක්ම. ඒ නිසා ලියපු එක වටිනවා. එකයි කරන්න තියෙන්නේ කයේ ඒ ඇති වෙන වෙනස්කම් වෙනස් කරන්න යන්නත් එපා. ඒක සාදරව බාර ගන්න මේ සතිය නිසා ඇතිවෙච්ච දෙයක්. ඒ නිසා ඉදිරියට සතිය යනකොට මේක හදාගෙනමයි සතියක්. මේ ප්‍රශ්නේ දැනගන්නවා කියන එකම තමයි උත්තරේ. ඉතින් ඒක හරි අමාරුයි. ඒක උග දෙනෙක් හිතන මේ අතරමැද සර්වබලධාරී දෙවි කෙනෙක් ඇති. නැත්නම් විශේෂ ෆෝමියුලා එකක් ඇති. එතන විශේෂ බේතක් ඇති. මේ මෞෂධයක් වගේ එකක්. ඒක ලැබෙයි කියලා මොකක්වත්ම නැදැනීමමයි උත්තරේ. බුදුජනසේ සඳහන් කරන්නේ ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණං khයං වදාමි. මහන්නේ මේ ආශ්‍රව දන්නවනම් දැක්කනම් ක්ෂය වෙනවා. බේතක් කරනවා කියන්නේම විකෘතියක්. ඒ නිසා මේ ප්‍රශ්නෙට මේ මුල් වාක්‍ය හතර පහ තමයි හොඳම ටික ඒ විස්තරේ ඒක ලියලා තියෙනනම් ද්වේෂ සහගතව. එහෙම නැත්නම් නුරුස්නා ගතිය. නමුත් නුරුස්නා ගතිය නැතුව මේ තමයි ස්වභාවය කියලා බලන්න. බලනකොට ඒ ඇතිවෙච්ච ප්‍රශ්න ඒකෙම නිදහස වෙලා යනවා. දික්කටම ප්‍රශ්න ඇති වෙන වෙලාවේ සහ ඒක ඊට පස්සේ වෙලා කිව්වක දිය වෙන්න පටන් ගන්නවා. රිලීස් වෙන්න පටන් ගන්නවා. ඒකටත් බලන්න. ඉවරනට බලන්න. තුනේදීම සමාකාර සතියක් තියෙනවා. අර ජජ්මන්ටල් මයින්ඩ් එක මේවා තීන්දු කරන එක නැත්නම් මේ මමයා ඉස්සරහට පණින එක මාන්න ඉස්සරහට පයින් එක තෘෂ්ණාව ඉස්සරහට පණින එක විතරමයි අපි ශික්ෂණය කරන්න ඕනේ ශික්ෂණය කරන කියලා දැනගත්තාම හරි මේ සීල ශික්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ සමාධි ශික්ෂාවත් නෙමෙයි මේ කතා කරන්නේ මේ ප්‍රඥා ශික්ෂාව. මොනවද දැක්කත් ඒකට අපි අර්ථකථන දෙන්න හදන හැම අර්ථකථනයක්ම තණ්හා මාන දිටි නිස්සෘතයි. අර්ථකථන නොදී ඉන්න පුළුවන් නම් අපි තණ්හා මාන දිටි වල තියෙන නපුර දැනගන්නවා. ඒ නිසා මේවට හේම යnderින්න මේ හීලින් ප්‍රොසෙස් එකක් කියන්නේ. මේ හීලින් ප්‍රොසෙස් එක අතරමැද කැඩුවොත් විකෘති වෙනවා. ඒ සම්පූර්ණ වේව් එකට යන්න දෙන්න. සම්බන්ධ වෙන්න එපා. පුළුවන් තරම් සම්බන්ධ වෙන්න ඒකෙම වෙනවා. එතකොට තමයි තියෙන්නේ මේ කටයුත්ත හරහා කටයුතු පුරාවට සතිය තියනවාද කියන එක බලාගෙන යන්න බලන්න. ධර්මයේ පුදුම ආරක්ෂාවක් අපිට ලැබ දෙනවා. හැබැයි අපි ධර්මයේ ආරක්ෂා කරනවා. අපි සත්‍ය ධර්මයේ ආරක්ෂා කරනවා නම් සත්‍ය ධර්මයෙන් අපි ආරසා වෙනවා. සත්‍ය ධර්මයෙන් පේන දේවල් හසුරවන්න ගත්තොත් අක්කා වෙන්න ගත්තොත් අයියා වෙන්න ගත්තොත් කක්කලම. ඒ කිය නිසා මුදන වෙන්න එපා, දරු වෙන්න එපා, අක්කා වෙන්න යන්න එපා, අයියා වෙන්න යන්න එපා. ඔයට වෙන දෙයකට වෙන්න දෙන්න. හැබැයි මේ ලේසි වැඩක් නෙවෙයි මට මේ මම මේ කියන ක්‍රමයේ විදිහට පහසුවර දැනන පුළුවන් පහසුවක් නැහැ. ඉතාමත්ම අමාරුයි. හැබැයි කල හැක්කා. ඒ නිසා ධර්මයට ගරු කරන්න, ඇති හැටියට ගරු කරන්න, ඉදිරියට යන්න දෙන්න. අපේ සම්මාංශ ගෝවන් සඳහන් කළා ඥානතු අසතු කියලා සනස ඒ කියන්නේ අපි ඒ අපි අත්දකින හැම දෙයක් දැකීමෙන් එතන එතන වෙන්නේ අවිද්‍යාව අවිද්‍යාව නිතරම නැති වෙලා තණ්හාව අඩුවීමක් එතන සම්මන්සේ හැමතැනකදීම නෑ ඇත්තට මේ දකින්න දෙයට ප්‍රතික්‍රියාව තුළ තමයි තණ්හා මාන දිට්ඨිය තියෙන්නේ. දකින්න දේ තුළ තණ්හා මාන දිට්ඨිය නෑ. මේක දැකලා මම මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා එන හැම යෝජනාවක්ම තණ්හාවකින් මාන්නකින් දිට්ඨියකින් එන. ඒක දැක ගන්න පුළුවන් නම් ඒතකොට වෙනවා දේ සර්බල ධාරි දෙවි කෙනෙක් මේ කරන්නේ. ඕ නියමක් නෙවෙයි මේක. පරණ කර්මයක් නෙවෙයි මේ දැන් තකතිරුකම. මේ නිකන් ඉන්න බැරිකම. නැත්තම් ප්‍රතික්‍රියා නොකර ඉන්න බැරිකම. මේක ඉතින් පොඩි වැඩක් නෙවෙයිනේ. ලොකු ගැම්මක් නේ. සංසාරගත වහපු ගැම්මක්. මෙතෙන්දී අපි දැනගන්නවා මෙන්න ඇති දේ මගේ වම් පැත්තට බලයි. බෙල්ල තද වෙලා. සෙන්ගිරිත් අද වෙලා වගේ තියෙනවා. බලාගෙන ඉන්න පුළුවන් නම් නොදැක්කා වගේ. ප්‍රතික්‍රියාවක් දැකලා ඒ ප්‍රතික්‍රියාවට පණ දෙන්නේ නැතුව ප්‍රතික්‍රියාව යෝජනාවක් විදිහට එනවා. යෝජනා චිත්‍ර කරන්න එපා. ඒකෙන් දැනගන්න පුළුවන් මෙතෙක් කල මොකද්ද වෙලා තියෙන්නේ කියලා. යෝජනාව ඇවිල්ලා එහෙම නතර කරන්න. මම බලන්න ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඒතර තමයි ඉවසීම කියන එක තියෙන්නේ. ඒක පරිේශනයක්, සිල්ලක්කාරකමක්, යමක් නොකර සිටීමක්, ප්‍රතික්‍රියා නොකර සිටීමක්, විනිශ්චයකටපත් නොවීමක්. ඉතින් මේ විදිහට එකක් දෙකක් කරලා පිරුවාට පස්සේ තේරෙනවා මේ නොමිලේ ලබා ගන්න පුළුවන් සුවසේවාවක් අත දාලා අවුල් කිරීමක් විතර වෙන්නේ. අත දාන්නේ තණ්හාමාන දිට්ටි කියන තුන කියලා දල වශයෙන් හිතා ගන්න පුළුවන්. ඒක දකින්නවනම් මෙන්න මෙහෙමයි මම මේ සුද්ධ හම්බෙන චිත්තක්ෂණයේ විකෘති කරන්න මෙහෙමයි අඹරවන්නේ මෙහෙමයි ඊට පස්සේ මං කෑ ගහනවා ඇඹරිලා තද වෙලා කියලා. රිලීස් කරන ක්‍රමය තමයි ඒකට එන ප්‍රතික්‍රියාව දිහා බලලා නොකර සිටීම ප්‍රතික්‍රියා නොකර පරිේශන මට්ටමින් බලන්න හිටියොත් පුදුමාකාර සාන්තියක් දෙනවා එතන. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී මම දැන් මෙතන යන පාඩේ මෙනෙහි කළෙමි. ටික වේලාවක් යන විට හුස්ම රැල්ල ප්‍රකට වූ අතර එහි ඇති උණුසුම් සිසිල් ස්වභාවය දැනෙන්නට විය. ආශ්වාස රැල්ල එතරම් ප්‍රකට නොවූ අතර ප්‍රශ්වාසය හොඳින් දැනෙන්නට විය. ටික වේලාවක් යන විටදී හුස්ම රැල්ල සියුම් වී නොදැනී යන ස්වභාවයක් පැවතිනි. එවිට මම නැවතත් මම දැන් මෙතන යන මුල් කර්මස්ථානයේ සිහි කළමි. එහිදී විනාඩි 40ක් වැනි කාලයක් සිටීමට හැකි විය. ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි එවිට කයෙහි හටගන්නා වේදනා, බාහිර ශබ්ද හා සිතට සිතුවිලි පැමිණියත් ඒවා කෙරෙහි කිසිදු මෙනෙහි කිරීමක් නොකර ඒ දෙස බලා සිටීමට හැකිවිය. ඒ අතර නැවත හුස්ම දැනෙන්නට විය. එවිට මම ඒ දෙස බලා සිටිය අතර ටික වේලාවකදී හුස්ම රැල්ල නැවතත් සියුම් වී නොදැනී ගියේය. සිත ස්වල්ප මොහොතක් සිතුවිලි නොමැතිව ශාන්ත බවක් දැනින. යලිත් හුස්ම රැල්ල ප්‍රකට වූ බැවින් මම හුස්ම දෙස නැවත බලා සිටිමි. මෙලෙස හුස්ම රැල්ල විටින් විට ප්‍රකට වන්නට විය. එවිට යලිත් හුස්ම රැල්ල බලන්නට විය. පරියංග භාවනාවේ පැයක පමණ කාලයක් සිටීමට හැකි විය. කකුලේ අධික වේදනාවක් හටගත් හේයින් මම ඉරියව් මාරු කොට යලිත් මූල කර්මස්ථානයේ මෙනෙහි කළෙමි. යලිත් හුස්ම රැල්ල ප්‍රකට වී සියුම් වී නොදැනීයයි. සක්මන ඇවිදින ඉරියව්ව දෙසට සිත යොමු කොට සක්මන් භාවනාව කෙලිමි. වමහා දකුණු පාදය පොළවේ ස්පර්ශ වන ආකාරයේ සිතින් දැනගතිමි. ඉහතකී පරියංක භාවනාවට පෙර සක්මන සිදු කරන විට පරියංකයේදී සිත වඩා ඉක්මනින් එකඟ වේ. ගරු ස්වාමීන් වහන්ස මාගේ පරයන්ක භාවනාව සිදු කරන ආකාරයේ නිවැරදිදයි පහදා දෙනමෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේක හොඳ ලස්සනට විස්තර කරලා තිබුණා ආනපාන අතර වෙලා තමයි අරේ මේ පොඩි අරමුණු දෙක තුනකට ගිහිල්ලා නැවත ආනපාන විශ්ීම ආනපානේ ආයෙ මතුවෙනවා. ආයෙක දිහා බලනකොට ආයෙ නැති වෙනවා. ආයෙත් අර වගේ කැඳ හැදි ගෑවෙනා වගේ තැනට ගිහලා ආයෙ මතුවෙනවා. අන්නේ මතුවෙන එක හතර පොලක් මේ වචනේ සටහන් වෙලා තිබුණා. ඒ යෝගාවචරයට තීක්ෂණව බැලුවොත් නැවත මතුවෙන ආනාපානේ හැම වෙලාවෙම ඉස්සල සැරේ මතුනට වැඩිය ලාවට තමයි මතුවෙන්නේ. ඊට පස්සේ නැතිලා ආයෙ මතුනොත් ඊටත් වැඩිය ලාවට මතුවෙන්නේ. ඊට පස්සේ මතුනොත් ආයෙත් ලාවට මතුවෙන නිසා ඒක වැඩ කරන්නේ නිකන් මේ එක චක්‍රයක් හැටියට ලකුවට ඇවිල්ලා ආනපනේ ආයෙ මතුවෙන ටිටිට පොඩ්ඩක් අඩුයි ඊට පස්සේ නට ආයෙ පොඩ්ඩක් අඩුයි ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් අඩුයි අන්නේ මතුවෙන මතුවෙන වෙලාවේ ඉස්සල සැරේට වැඩිය අඩුවෙන් මතුවෙනවා කියන එක නිරීක්ෂණය කෙරුවොත් මෙතන චිත්ත නියාමයක් වැඩ කරන්නේ. මතුවෙන්න ඕනේ. මතුවෙන හැම වෙලාවෙම ඉස්සල තරම් තරංග ආයාමයේ අඩුයි. ආයතරයක් ඉඳලා නැති වෙලා නැති වෙන එකත් යාමයි කරන්නේ. මතුවෙන එකත් යාමයි කරන්නේ. ඒක තන්නේ කර හේතුඵල ධර්මයක් කියන්නේ. හැබැයි ඒක සෞඛ්‍ය සම්පන්නද කියලා දැනගන්න පුළුවන්. එන්නේ නැවත මතුවෙන හැම වෙලාවෙම ඉස්සර තරම් තරංග ආයාමයක් නැහැ. ආය මතුවෙනවා. ආය නැති වෙනවා. ඒක දිහා බලාගෙන පේනවා. මට තියෙන නිරීක්ෂණය කරන එක විතරයි. මතු වෙන්නේ ඉස්සරට වැඩි පොඩ්ඩක් අඩු වෙනවා. ඊගසරේ ආයෙමත් වෙනවා ඉස්සරට පොඩ්ඩක් අඩු වෙනවා. අන්න ඒක තුල තියෙනවා වෙන tempatuwa. ආනපාන tempatuwa වගේම මතු වෙන මතු වෙන එක ඉස්සරට වැඩි අඩු නිසා දීර්ඝ ගමනක tempatuwak වෙනවා. ඒ වගේ මේක 3 dimensional tempatuwකට යනවා. ඒකට නිරීක්ෂණය විශේෂම කමඨාන සුද්ධ වුණොත් ඒ නිරීක්ෂණය ලේසියි. නැවත නැවත මතුවෙනකොට මතුවෙන ඊට වැඩිය අඩුයි. ඒක තමයි සුවසේවාවක ලක්ෂණය. ලෙඩේ ආයෙ මතුවෙන්න ඕන මතුවෙනට අච්චරම දරුන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් තැම්පත් වෙනවා. ආයෙත් මතුවෙනවා. ආයෙත් අච්චර නැහැ. ඔහොමම වෙලා තැම්ප සනීපුණොත් සුවයක්. එක සැරේම නතර වුණා නම් ඒක ලෙඩේ යට හැංගීමක් විතරයි වෙලා තියෙන්නේ. ආයෙ මතුවෙනකොට දරුණු වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මේ චක්‍රම නැවත නැවත මතුවෙන ආනාපාන මූල කර්මස්ථාන නැවත නැවත මතුවෙනකොට ඉස්සරට දෙකී කරු සියු තරංගායමේ අඩුයි ඒ මතු වුණොත් ආය තැම්පත් වෙනවා කියලා හිතා ගන්න. ආය තැම්පත් වුණොත් ආය මතු වෙනවා කියලා හිතා ගන්න. තැම්පත් වෙනවා කියන්නේ මතු වෙනවා මතු වෙනවා කියන්නේ තැම්පත් වෙනවා මේ දෙන්න හේතුඵල ධර්මයක් විතරයි. ඕකට මමයා දාන්න එපා. විනිශ්චය කරන්න එපා. මනින්න එපා. තණ්හා කරන්න නැතුව බලන්න හිටියොත් මේ චිත්ත නියාමයේ තේරෙන්න අවුරුදු 7යිලු වැඩිම යන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හතක් මොනෙත් නැහැ කමඨාන හරිය සුද්ධ වුණොත් 6න් 5න් 4න් 3න් 2න් 1න් දවස් 7න් අල්ලන්න පුළුවන්. බෝධිරාජ සූත්‍රය මතක් කරන උදේ කමඨාන සුද්ධ වුණා නම් තේරුණා නම් හැන්ද වෙනකොට අලදයි. මොකද මේක ලක්ෂ වාරයක් සිද්ධ වෙනවා. අපි මේ සිද්ධ වීමට අභියෝග කරොත් ඒ අරියාදුවට ගත්තොත් ඒ අරියාදුව නිසාම නැවත මතුවෙන ආනපන ගොරෝසු වෙනවා. අරියාදුනකට ප්‍රතික්‍රියා නොකර බලන හිටියොත් ඒක ලස්සනට ඇඳවල් කුෂන් කරන්න ගන්න බෙඩ් ස්ප්‍රින්ග් තියෙන්නේ. අන්නේ වගේ කැරක් කැරක් කැරක් කැරක් වගේ යන න්‍යායක් තියෙන්නේ. මම කියන්නේ මේ හතරස් න්‍යාමයක් දාන්න නෙමෙයි මම මේ හදන්නේ. අන්න ඒක බැලුවොත් පේනවා නැවත නැවත මතුවෙන හැම වෙලාවෙම ඕනම කරදරයක්. ඕනම අපිට තියෙන ද්වේෂයක් ගන්න. ඕනම අපිට තියෙන ආශාවක් ඇති කරගන්න. ලෝකේ තියෙන ඕනම මානසික තත්වයක් නැවත නැවත මතුවෙන්න දුන්නොත් මතුවෙන්න මතුවෙන්න ඒකේ ගෙවීමක් සිද්ධ වෙනවා. ආන්නේ ගෙවීම දැක්කනම් එයා දුර්ගති කියනකොට ඒක නිට්ටාවටම සුව වෙන බව දැන ගන්නවා. ඒ නිසා අන්නේ දැක්ම ආධුනිකයට කියලා දෙන්න අමාරුයි. එනකොට භාවනා කෙරුවට පස්සේ මේ වගේ රචනයක් කරා විතරයි මේ තේරුණොත් සංවේදිනුනොත් කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා කමටහන සුද්ධ වෙයි කියලා. අනිත් දවසේ යනකොට මේ නැවත නැවත මතුවෙන එක එන්ඩෙන්ඩ් කීකරු වෙන ගතියක් තියෙනවනම් ඒක චක්‍ර තුනකින් අතර වෙනවා 20ක් 30ක් 40ක් 50ක් යනකම් ටිකට යන එක තමයි කරන්නේ. ඊළඟ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ ඊයේ කමඨහන් දේශනාවේ මම දැන් මෙතන කියලා අදහස් කළේ S2 වැසුවට පසු තමාව ඇතුළතින් දැනෙන ස්වභාවය වෙත සිත තැබීමද මම දැන් මෙතන යන්න හරියටම වටහා ගැනීම පිණිස ආසමි. කවදාවත් වටහා ගන්න වෙන්නේ නිවන් දැක්කත්. නමුත් අපි ඒක නිකන් දාලා සටහනකට ගන්නවා. අපි හැම වෙලාවෙම මම දැන් මෙතන පන්නලා ජීවත් වෙනවා. නිසා භාවනා මධ්‍යස්ථානට පස්සේ සිල් අරගෙන කය තැම්පත් කරගෙන මොනවත් කරන දේවල් නතර කරනවා. ඒ තමයි උග දෙන්නේ තීරුම් ගන්න නැත්තේ මේ කරන භාවනාද කරන්නේ හිතාමතා කරන දේවල් නතර කරලා සිද්ධ වෙන දේ දිහා බලනින්. සිද්ධ වෙනවා හුස්ම ගන්නවා සිද්ධ වෙනවා කෙස් වෙනවා සිද්ධ වෙනවා නියපොතු වෙනවා සිද්ධ වෙනවා දත් වෙනවා සිද්ධ වෙනවා වයසට යනක සිද්ධ වෙනවා. ඔක දිහා බලාගෙන ඉන්නකොට යමක් නොකර මම නැතුණාට වැඩේ යන බව තේරෙනවා. දැන් හරියට කියනවා නම් දැන් මේ ඕල්මන් ටික ගෙවල් වල නැතිලා ගෙවල් වල වැඩ টොප් එකට යනවනේ මේ වෙලාවේ. මේ වගේ දර හිටියානම් අරකට ඇඟිලි ගහනවා මේකට ඇඟිලි ගහනවා ඒ ගෙදරේ මේසොන්ට මොනම දෙයක් කරන්න බෑනේ. දැන් ඒගොල්ලෝ කියනවා නේදවත් 10 වෙනකොට 15 රිට්‍රීට් එකක් තිබ්බනම් හොඳයි. නාකිය මැරෙන්නෙත් නැහැ, දහක වෙන්නෙත් නැහැ කියන එක වෙලා. ඔය ටිකම තමයි මම කරන දේ අයින් වෙච්චා මේ ශරීරයේ සම්පූර්ණ ක්‍රියාවලියකට යනවා. අන්න ඕක තියා බලාගෙන ඉන්න බෑ අපට මොකද ඇඟිලි ගහලා පුරුදු වෙලා. අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහලා පුරුදු වෙලා මේ සෝභා ධර්මයට ඇඟිලි ගහලා පුරුදු වෙලා. එහෙනම් චේතනා කරන්න තු මේක දිහා බලන්න හිටියොත් පේන්න පටන් ගන්නවා පර්ෆෙක්ට්. මොනවත්ක්ම ඕනේ නැලුණු දාන්න ඕනෙත් නෑ. ඉන් ඒලියනබල් අන්නලෝයි. එක එක විදිහ ලස්සට යනවා. ඉතින් ගාය ආපු වෙලාවේ ඇඟිලි ගහනවා. ඇඟිලි ගහපුවම ආයෙ ගෝරි ගොඩයි. ඉතින් මේක දිගට යන්න අර මොනවත්ක්වත් නොකරේ නෑ මොකද්ද වෙන්නේ කියන එක මම දැන් මෙතන කියලා අපි වචනයක් දාලා තියෙනවා. ඒකට හරි බයයි. අපිට කවදාකවත් ඒ වචන නිර්වචනය කරන්න බෑ. මම දැන් මෙතන කියන එක මොනම භාෂාවකටවත් දාන්න බෑ. ඒ තරම්ම ගැඹුරුයි, ඒ තරම්ම ලාභයි, ඒ තරම් දැන් තියෙන දෙයක්, ඒ තරම් ඔක්කොටම පොදු දෙයක්. මේ ජීවත් වෙනවා කියලා කරන්නේ ඕක අඬන එක තමයි. ඕක ඔප්ප දාන්න හදනවා, ආලවට්ටම් කරන්න හදනවා, ඩෙකොරේෂන් දානවා, රූපලාවන්‍ය කරනවා, අයිසින් දානවා, කේක් හදනවා. ඒ මට ඕන නැති ප්‍රශ්න මම මේකද මේක ගෑනුන්ගේ වැඩි කියලා මට හිතනවා පිරිමෙක් ඉඳලා වන්දට මේ තියෙන එක එහෙම බෑ ඒකට අරෙන් කෑලි දානවා මෙහෙන් කෑලි දානවා තියෙන දේ තියෙන විදිහට කාපන් කද්දාවත් බෑ ඒ තියෙන එකට තමයි ප්‍රකෘති යථාභූත ඥාන දර්ශනේ යථාව දර්ශනය ඇති හැටිය උදසිදෙත උපරිම වැද්දගත්ම අවබෝධමේ ඇති හැටිය අපිට කද්දාවත් ඇති හැටි බෑනේ යටි හැටියට කියනවා මම දැන් මෙතන කියලා. වෙන වෙන ක්‍රමයක් තියෙනවා. කියන්න පුළුවන්. ඒක කවදාකවත් නිර්වචනය කරන්න බැරි තරම් ගැඹුරුයි. අපි ඔය ඉන්ටර්ෆේස් කට්ටියක භාවනා කරන්න ගියාම වාඩි වෙලා කරලා කියනවා හිතමත කරන දේවල් පොඩ්ඩක් නැත කරන්න ඒක ශික්ෂාවක් විදිහට සීල ශික්ෂාව නෙවෙයි මේ ප්‍රඥා ශික්ෂාවක් හිතමත කරන දේවල් නැත කරන්න පුළුවන් පටල වාඩි වෙලා ත වෙන දේට පොඩ්ඩක් ඉඳලා බලන්න ඒ සිද්ධ වෙන දේ ගැහණු පිරිමිතිනද බලන්න ඒ සිද්ධ වෙන්නේ බුද්ධඝා බුද්ධඝන් තියනද බලන්න. ඒ සිද්ධ වෙන්නේ බාලමහලු වැඩිමහල් තියනද බලන්න. ඒ සිද්ධ වෙන්නේ උගත් නුගත් තියනද වෙනස බලන්න. ඒ සිද්ධ වෙන්නේ පෝසත් දුප්පත් තියනද බලන්න නෑ නේ මනුස්සකමනේ තියෙන්නේ. අපි කොච්චර පොඩද මනුස්සකම දැකයි. හැම වෙලාවෙම ඇඟිලි ගන්න. ඉතින් ඒ අබෞ අබුද්ධායට ගියපු ගා මේක පුදුමා මනුස්සකමක් ඒ අයට තියෙන මේ මනුස්සකමට යන්න කල යුත්තේ මොකද්ද නිකන් ඉන්න එක විතරයි. සුම්මයිරි. දැන් ප්‍රධාන දේශන තුනක් මම දීලා තියෙනවා. මේ භාවනා කියලා just be. නිකන් හිටපන්. බෑනේ. හිටියට පස්සේ බලන්න බුදුහාමර නිකන් හිටියත් ඒක තමයි. මම හිටියත් ඒ වගේම. ඔන්න බුදුහාමර කියන්නේ කවුද කියලා දැනගන්න ඕන නම්. වැඩිහිට යන්නල හොඳට 100 100ක් අදාහ ගන්න. 100 100ක් අවදි වෙන්න. අප්‍රමාදේ කියලා හොඳට වෙන දෙයදී බලන්න මේ ඔක්කොගෙම වෙන්නේ ඕකම තමයි. එක්කෙනෙක්වත් ඒක බාර ගන්න කැමති නැහැ. ඒ නිසා ඒක පච්චෙන්ට දාන්න බෑ. තේරුම් ගන්න බෑ. අපි ඒක නිකන් දඩමීමට ගන්න. අපි ඒක රෙෆරන්ස් පොයින්ට් එකට තියා ගන්න. මේ උපත්තියම ලැබිච්ච මේ මම දැන් මෙතන. අවුරුදු 120ක් ජීවත් වුණත් එක චිත්තක් වෙනකවත් පාවිච්චි කරන්නේ අරය වෙන්න හදනවා, අතෙන්ට යන්න හදනවා, දරුවෝ ගැන හිතනවා, මාළු ගැන හිතනවා. කොහොම හරි එක්සෙන්ට්‍රික්. ඒ නිසා මම දැන් මෙතෙන්ට යන්න කොච්චර වෙලා යන්නේ? ඒක තමයි නිවන් දකින්න යන වෙලාව. ඉතින් සමහරවිට මම කියන ඕකමයි නිවන කියලා. එතකොට බඳුන් එන්න පුළුවන් ඔච්චරම සැහැල්ලුද කියලා. ඔච්චර ලේසි කියනවා. පවත්තන්න බෑන කොච්චර ගැඹුරුද කියලා බලන්න. මම දැන් මෙතෙන්ද හිත අරගෙන ඊගා චිත්තක්ෂණෙත් එහෙම වෙන්න උත්සාහ කරනකොට ඒක නැහැ. උත්සාහ නොකර ඉන්නකොට රහේ තියෙනවා. ඒ නිසා ඒකට විපත්‍ය මනසකම විතරයි ඕන කරන්නේ. කියන්න බැරි බව ඇත්ත. ප්‍රශ්න අහපු එකත් වටිනවා. මගේ මේ උත්තරෙත් අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා බලන්න ඒකට යන්න බැරි හේතුව මොකද්ද? තණ්හා මාන දිටි. එච්චර ලස්සන එහෙම හම්බෙච්චි ජම්ම දායාදය ඔක්කොටම සම දෙයට අපිට යන්න බැරි මට කියලා විශේෂයක් මං ඉල්ලනවා මම මාන්නකාර වෙනවා තණ්හාවක් ඇති කරනවා දිට්ඨියක් ඇති කර ගන්නවා නමුත් ඔය කොච්චර කක් හදැම්මත් මම දැන් මෙතන කියන එක කෙලසන්න බෑ කාටවත් කෙලසන්න බෑ ඕන වෙලාවක කියොත් අලු ඒ නිසා ඒකට යන්න සූදානම් වෙන ගම තමයි Brahmacharya කියන්නේ පැවිද්ද කියලා කියන්නේ යෝගාවචරය කියලා කියන්නේ ආර්යයන් වහන්සේ කියන්නේ. ඒ භාෂාවට තමයි ආර්ය භාෂාව කියලා කියන්නේ. ඒක කොහොමඩක්වත් ප්‍රකාශ කරන්න බැරි එකක්. අපි මේව කතා කර කර යන් ඔහොම යනකොට හරියයි. ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පරයන්කේදී පුහුණු කරමි. ආස්වාස ප්‍රස්වාස නාසයේ අග්‍රේ නිරීක්ෂණය කළෙමි. පහත ආකාරයට එහි වෙනස් වීම දැක ඇත. 1. ආශ්වාසය හා ප්‍රාශ්වාසය වෙනම හඳුනා ගතිමි. 2. නාස්පුඩුවල වම හා දකුණු පැත්තෙන් වෙන වෙනම ආශ්වාස හෝ ප්‍රාශ්වාසය නිරීක්ෂණය කළෙමි. 3. ආශ්වාස ප්‍රශ්වාස දිග හා කෙටි වශයෙන් නිරීක්ෂණය කළෙමි. 4. මෙය කෙටි වී පල්ස් එකක් තරමට කෙටි වීමද නිරීක්ෂණය කළෙමි. අවසාන වශයෙන් ඉන්පසු භාවනාවලදී කෙටි කාලයකින්ම ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවි ගොස් එහි දැනීම නැති වී යයි. මෙම අවස්ථාවෙහි දැන් සිටීමට පුරුදු වෙමි. එය ඊටාම සැහැල්ලු ප්‍රීතිජනක අත්දැකීමකි. මෙම අවස්ථාවේ සිටින විට වරක ආශ්වාස ප්‍රශ්වාස කෙටි වේලාවක් දැනී නැති වී යයි. ශබ්ද ඇසේ. ශරීරයේ තැන්තැන්වල රිදුම් කැසිලි පීඩන දැනේ. ඒවා ඇති වී ටික වේලාවකින් නැති වී යයි. මෙහිදී යම් යම් සිතුවිලිද පැමිණේ. එවිට ඒවා ඔස්සේ ගිය විට ආපසු ගෙන ඒමට දැන් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නැති හේන් මම දැන් මෙතන යන අරමුණ වෙත යොමු වෙයි. මෙහිදී කළ යුත්තේ මේ දයන්න අනුකම්පාවෙන් පහදා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මේකට මේ වගේ නිකන් නිදර්ශනයක්, රූපකයක්, උපමාවක් වගේ පෙන්වන්න පුළුවන්. මම දැන කොච්චර දුරට ඒක රූප නිරූපණය වෙයිද කියලා. අපි මුහුද ගත්තොත් අපිට මුහුදේ මේ රැල්ල මේ රැල්ල කියලා මුහුදේ කැඩෙන රැලි පෙන්වන්න පුළුවන්. ඒ හැම රැල්ලක්ම මතුවෙන්නේ වතුරෙන් නැති වෙන්නේ වතුරට. අපි හිතුවොත් යම් වෙලාවක මුහුද අස්වාභාවිකයි තමයි මුහුද රැලි නතර වුණයි කියලා. එතකොට මුහුද තියෙනවා රැලි නැහැ. එතකොට අපිට පෙන්වන්න බෑ මොහොතේ අතන මෙතන කියලා. රැලි තියෙනවනම් පෙන්වන්න බෑ. ලොකු රැල්ල පොඩි රැල්ල. අරක මේක පෙන්වන්න පුළුවන්. රැලි නැතුනට පස්සේ මොහොතේ අපිට දැන් ස්ථාවර කරන්න බෑ. ඒ වගේ තමයි ආනාපාන දිහා බලනකොට ඒකේ ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ හොඳට පෙන එක 100ට 100ක්ම බලන්න. බැලුවොත් ඒක පොදු ලක්ෂණට දිය වෙලා යනවා. අර රැල්ල මොහොතට දිය වෙලා කියන්නේ. එතකොට මොහොත රැලි නැතුව තියෙනවා. ඒවනති විවිධ දේවල් මොහොතේ තියෙනවා. ඒ රැල්ල කියලා කියන්නේ මොහොතේ එක කැළඹිල්ලක් විතරයි. ආස්වාස කියලා කියන්නේ සංස්කාර කැළඹිල්ලක් විතරයි. ප්‍රසවාස කියන්නේ කැළඹිල්ලක් විතරයි. ඒක වෙන් වෙන් තිබුණට ඒකේ එන්නේ එකම වතුරේ. එකම ප්‍රකෘති ශක්තිය කියන. ඒ ප්‍රකෘති ශක්තියට ඕනම දෙයක් ඇති කිරීමේ ශක්තිය තියෙනවා. ඒ ශක්තියන් වර එක ආශාස ප්‍රසවාස හදනවා, වර එක හිතවිලි හදනවා, වර එක සද්ද හදනවා, වර එක වේදනා හදනවා. එක එක එක එක දේවල් හදනවා. ඒකට බුදුහාමරෝ දීලා තියෙන උපමා තමයි කුඹලෙක් පැටි බලන් හදන මිනිස්සුක අතට හම්බෙච්ච මැටි ටිකක් වගේ. අට ඕන දෙයක් අඹන්න පුළුවන්. ඒ වාය කඩලා මැටි කරන්න පුළුවන්. ආය අඹන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර ලෝකයෙන් ඇහුවොත් අඹපු කලයේද හොඳ මැටිද කියලා ලෝකයා හිතන්නේ කලයේ හොඳයි මොකද ඒක ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. බුදුඥානස කියන්නේ මැට්ට නික්ලේශී කලයේ කෙලේශයක්. කලයේ අරමංශ කක්ක කරපු එක, ඇද කරපු එක. ඒ නිසා පුළුවන් තරම් මැට්ට මැට්ට විදිහට තියන්න කියලා බුදුහාම කියනවා හිත විසංකාරගත කර සංස්කරණය කරන්නේ නැතුව යමක් කිරීමට හැකියාව විතරක් තියන්න කරන්න එපා. unmanifested කියලා. ඉතින් ඒකම තමයි කෙරිච්ච ආනපනදියා බලන්නත් ඒක ගෙවිලා යන්නේ නික්ලිෂි තැනකට එතන ගියාට පස්සේ ඒක දිහා හොඳව වෙලා බලන ඉන්න. ඉඳුගා ආය ආස්වාද ප්‍රසාර ඒ ආමතු කරලා ආය නැති කරනවා. ආය ඇති කරලා ආය නැති මතු කරන හැම වෙලාවෙම ඉස්සට වැඩි අඩුවෙන් ඇති කරන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අපි මේ පදම ඒකලස අහුණාට පස්සේ පුළුවන් තරම් අඩුම කැළඹිලි සහිතව පවතින සත්‍යකට එනවා. ඒකෝට අඩුම ඉන්ධන දහනයක් සිද්ධ වෙන්නේ. හරියට වාහනයක අයිඩල් රන් එක වගේ එන්ජින් එක ස්ටාර්ට් එකේ වාහනේ දුවන්නේ මෙන්න මේ ගතියට ගියාට පස්සේ තමයි දීර්ඝායස වෙනවා කියලා කියන්නේ. එතකොට හුස්ම හරීම සියුම්. එතකොට ඉන්ද්‍රන දහන උඟාක් අඩුයි. ඝර්ෂණේ උඟාක් අඩුයි. දීර්ඝායස වෙන්න පටන් ගන්නවා. මේ මදිවට අර තිබුණු ලෙඩ මේට මේට සුව වෙන්න පටන් ගන්නවා. අලුතෙන් ලෙඩ වැටෙන්නේ අලුත් දඟ වැටෙන්නේ. නමුත් ඒක හරි කම්මැලි වැඩක්. හරීම නීරස වැඩක්. හරීම ඒකාකාරී වැඩක්. ඉතින් අපි ඒ වෙනකොට මේ নানা ආකාර දේවල් දාගෙන කොණ්ඩේ ක්‍රේල් කරගන්න ගිහලා ඔළුව ක්‍රේල් වෙලා තියෙන දැන්. කොණ්ඩේ ක්‍රේල් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඔළුව ක්‍රේල් වෙලා තියෙන මොකද අපිට අර යන විදියට යන්න ඇරලා මේක මේ මේ ඊටිපන්දම කෙලින් පත්තු කරන එකමදී අපිට හරහ දාලා දෙපැත්තම පත්තු කරලා තියෙන දැන්. එලි දෙකක් නේ. හැබැයි ඊටිපන්දම ගෙවෙන්නේ පත්තු වෙලා නෙවෙයි නිකන් උණු වෙලා වැක්කෙන. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕන කියලා යනාතේ යන්න ඇරලා මේ අයිඩල් රන් එකට දාලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද හැම වෙලාවෙම යන්න හරි අවුරුද්දම ඉන්න යන්න එපා. දවසේ විනාඩියක් දෙකක් හරි බලන්න මේ නිකන් ඉන්නවා කියන එක. ඒකෝට පේනවා මේ ආනාපාන වගේ දේවල් තියෙනවා. ආනාපාන කියන්නේ ශබ්ද කියන්නේ වේදනා කියන්නේ හිතුවිලි කියන්නේ තේරම එකක්. එකම ශක්තියක් තමයි මේ මිදි පිටිලා යන්නේ. දිය වෙලා ගියාට පස්සේ ඒක ඔක්කොම එකම භවය කියන එකම ශක්තියට එනවා. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල උගන්වන්නේ පොටෙන්ෂල් නැත්තම් possibility කිය. හැම කෙනාගේම potential possibility සමානයි. ඒකේ මොකද්ද manifest වෙන්නේ කියන එක ඒ වෙලාවට ඒ කර්ම ශක්තිය වලට සිද්ධ වෙනවා. ඒකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒවා නැවතත් අර මූලික ප්‍රභවයට තමයි ලන්නක බුදුරජාණන් වහන්සේකට පබං කියන වචනේ පාවිච්චි ප්‍රභවය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ප්‍රභවයේ ප්‍රകൃති අපි දැකලම නෑ. අපි දැකලා තියෙන මේක විකෘති කරලා අපිට ඕන ඕන විදිහට හැඩ ගන්න එක. තවත් අතහැරපු ගමන් ආයෙක යන ප්‍රകൃතියට. ඉතින් ප්‍රകൃතියට ගිහිල්ලා ඒක දිහා බලාන ඉන්න කෙනෙක් ඉන්නවද? නැත්නම් හිතන හුදු දැක්මක් විතරද තියෙන කෙනෙක් දාර්ශනික ප්‍රශ්නයක්. බලන්නෙක් ඉන්නවද බැල්මක් දැක්මක් විතරද තියෙන එක. බලන්නෙක්ගෙන් තොර බැල්මට තමයි විපස්සනා කියන්නේ. බලන්නෙක් ඉන්න බැල්මට විපස්සනා කියන්නේ ඒක ටිකක් අක්කා. ඒ නිසා මේ බැල්මක් තියෙනවා. ආනේ බැල්මට අපි සම්බන්ධ වුණාට පස්සේ මේ යන්ත්‍රයේ දුවන්න මම අවශ්‍යම නැහැ. හිටියොත් ඔයගොල්ලෝ ගෙදර ගියාට පස්සේ தත්ත්වය තමයි. කක්කම තමයි. ගිය ගමන් ඇඟිලි ගහන්න පටන් ගන්නවා. අර තියෙන ඔක්කොම අවුත්. මේ වගේ තැනකට දාලා අර හිට්ලර් වගේ ඔක්කොම එතනෙම ඉවරයක් කරලා යවනවනම් ගෙවල් ටිකවත් අඩු ගානේ 70ක් සන්තෝෂයටපත් වෙනවා. අමාරුයි. නිසා පුළුවන් නම් ඕකේ අනාතේ යන්න දැල්ලා බලාගෙන ඉන්න. ඒකට මම කියන්නේ බකන්නිලාන ඉන්නවා කියලා. දැන් බකන්නිලාන ඉන්නවා. ගල් බමුණා ඉන්නේ. මේ ගලෙන් හදපු බුදු පිළිමයක් තියෙන්නේ. ඒ වගේ වෙන්න පුළුවන් නම් ලෝකය හරීම සුන්දරයි. ලෝකේ මෛත්‍රියෙන් පිරීලා හරීම කොළපාටයි. මේ මම නැත්තම්. ඉතින් ඒකටයි මේ අහන්නේ මම මට පේන විදිහ නෑ ඕක තමයි කරන්න තියෙන්නේ. ඒක ස්වභාව කරන විදිහ වෙන්න ඇරලා ඒක දිහා බැල්ම තියාගන්න බලන්නෙක්ගෙන් තොර බැල්මක්. ඒ බැල්ම ඩිවයින්. ඒක හැම වෙලාවෙම manussත් ඉක්මවලා තියෙන්නේ. ඒකට පේන්නේ හේතුඵල ධර්මයේ පමණමයි. මමෙක් මන්නේක් තණ්හාවක් නැහැ. හේතුඵල ධර්මයේ ඉතින් ඒක ඒකට අය පදම් දාන්න මොමෙල ලුණු මිරිස් දාන්න මොකක්වත් ඕනේ නැහැ. ස්වභාවික පදමක් තියෙන්නේ. අන්න ඒක බලන්න පුරුදු වුණාට පස්සේ තේරෙනවා ජීවිතේ මල් විහිම්පල් කියලා. මෙච්චර ලස්සනට හම්බෙච්ච මේ මැටි ටික අනලා කක්ක කරගෙන ඒ හදපු මැටි හදපු ආතේට මේක මම කියාගෙන මේක මගේ කියන මේක මගේ ආත්මය කරන තෝගේකට ඔටෙඩි මගේ ලොකුයි කියන්නේ ඉතින් මැරෙන්න එකම මැටි තමයි අන්තිමට එචව රැලි පොඩ්ඩක් දිය වෙන්න අරින්න මොහොතට දෙයට නිකන් මොහොත තැම්පත් වෙන තැනට යන්න බලන්න ඒ තමයි අපි හොයන සාන්තිය අපි කරන හැම වැඩකම ඉන්නේ කලවම් වෙන එක ඒ නිසා මේ කලව නැතර කරන ඉතල චේතනා පූර්වක වැඩ නැතර කරලා ඊට පස්සේ අචේතනිකව මේක නතර වෙනකොට ඒකත් ජයසිරි මංගලම් කිය ඒකට අනුග්‍රහ කළේ එහෙම යණ්ඩයි. ඉතින් ඔය දවසින් දවස දවසින් දවස වැඩි වෙලාවක් ඉන්නේ ඉන්න වැඩි වැඩි tempat තත්ත්වයට යනකොට. ඒකට තමයි තේරෙනවා මේක කිරීමෙන්ම කරනවා කියන්නේ නොකර සිටීම තමයි. අත්හදා වැලීමෙන්මයි මේ පදම තේරුම් ගන්න. ඒ නිසා ඒක සුවිශේෂී දෙයක්. ඒක විපස්සනා කරනවා කියලා කියන්නේ නොකර සිටීමයි තියෙන්නේ. ඒක කරන්නේ කියන්නේ නිකන් කරනවා වගේ කරන්නේ මේ වෙනදා කරපු දේවල් නතර කරලා දේශ බලා සිටීමක් තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස පරියංක භාවනාවේ සිත ගැන සිහියෙන් සිටීම මගේ මූලික කර්මස්ථානයයි. භාවනාව කරන විට කිහිප අවස්ථාවකම නිින්ද ගියමින් දැනුණද එම අත්දැකීම නිින්ද යාමක් නොවන බව පැහැදිලිය. ඒ කිම දෙයත් ඒ ඒ අවස්ථාවේ පිහිටා සිටින සිහියෙන් සිතුවිලි එන යන බව අත්දකින නිසාවෙනි. එම සිතුවිලි ග්‍රහණය වන බවක් නොහැඟේ. නිකං බලන් ඉන්න බවක් හැඟේ. ඒ ඒ මොහොතේ ඇතිවන සිතුවිලි ගැන තේරුමක් තිබුණද පසුව ඒ ගැන නිශ්චයටම මේයයි කිව නොහැකිය. හීනයක් වගේ දෙයකි. සමහර සිතුවිලි අගක් මුලක් ගලපා ගැනීමකින් තොරව ඔහේ ගලා යයි. ඒ ගැන මට උත්සාහයක් දැරීමටද අවශ්‍යතාවයක් නොමැත. මුලදී මේ අත්දැකීම ලැබීමට කැමැත්තක් ඇති වුණි. එම අත්දැකීම සිතේ නිවීමක්, gedara ගියා වගේ හැඟීමකි. සමහර අවස්ථාවල එම අත්දැකීම ලැබීමේ අපේක්ෂාවෙන් භාවනාව පටන් ගත්තෙමි. නමුත් එම කැමැත්ත සිතේ වංචනික ක්‍රියාවක් බව දන්න නිසාවෙන් දැන් එසේ භාවනාවට යෑම අත්හැර ඇත. මේ අවස්ථාවේ අනිකුත් ඉන්ද්‍රයන්ගෙන් අරමුණු නොගන්නා අතර එක් ස්වභාවයක් තුළ සිතවිලි එන යන හැටි නිරීක්ෂණය වන බවක් දැනේ. එය ඉබේ වන දෙයක් මිස මගේ පාලනයෙන් තොරය. සමහර විට එක විටම වැටෙනා වගේ දැනීමකින් එම එක් ස්වභාවයෙන් මිදී නැවත අනික් ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නා බව දැනේ. මෙය ඇලීම් ගැටීම් වලින් තොර පිරිසිදු අවස්ථාවක් බව දනිමි. හිතේ මෝඩකම නැතිවීමට කළ යුත්තක් ගැන යම් උපදෙසක් ඇතොත් පවසන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක පළවෙනි වාක්‍යයම තමයි දිගටම විග්‍රහ වෙන්නේ මම මගේ හිත දිහා බලාගෙන ඉන්න එක භාවනා කරලා කියලා වාක්‍ය තියෙන්නේ. පරයන්ක භාවනාවේ සිත ගැන සීයෙන් සිටීම මගේ මූලික කර්මස්ථානයි. ඒක ගැන බුදුජානක සෑහෙන සැක කරනවා. හිත ගැන සීයෙන් ඉන්නවා කියන එක වංචනික ධර්මයක් වෙන්න පුළුවන්. ඒ නිසා රූපයක් තියා බලන්න කියන එක තමයි රූප කර්මස්ථානකේ පටන් ගන්න කියන එක තමයි කායानुපස්සනාවෙන් පටන් ගන්න කියන එක තමයි. මොකද මේ කය කියන එක මනෝ විකාරයක් නෙමෙයි වෙරිෆයි කරන්න පුළුවන්. අත්ගාලා බලන්න පුළුවන්. ත්‍රිමාන රූපයක්, කුරෝසු දෙයක්. ඉතින් ඒ වගේ දෙයකින් පටන් ගන්න එක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. අපි පටන් ගන්නෙම නාම ධර්මකින් නම් ඒකත් ඩිෆයින් කරගන්න බෑ. ඒ නිසා අපි පටන් ගත්ත බෙන්ච්මාර්ක් එක අපි මේ සර්වේ කරන්න ගන්නකොට බෙන්ච්මාර්ක් එක හැම වෙලාවෙම පර්මනන්ට් මාර්ක් එකක් වෙන්න ගහක් අපෝ කට්ටයක් හෝ කොන්ක්‍රීට් එකක් හෝ ගලක්. ඒකට නැවත නැවත ගෙන්න පුළුවන්කම තියෙනවා. ඒක වෙන දෙයක් වෙන්න බෑ. ඒක නිසා මේක පිළිබඳව මහජේසායද ස්වාමීන් වහන්සේ පැහැදිලිවම අල්ලාගෙන තියෙනවා. භාවනා කරනකොට රූප කර්මස්ථානකින් පටන් ගන්න කියන්නේ ඒක හිත නන්නත්තරුනොත් වෙරිෆයි කරගන්න තැනක් තියෙනවා. එහෙම නැත්නම් පිවට් එකක් තියෙනවා. එහෙම නැති එකට බුදුරජාණන්සේ දීලා තියෙන්නේ අහසේ කැන්වස් එකක් නැතුව චිත්ත අඳින්න හදනවා වගේ කියන්නේ. බුදුරජාණන් කියන කරන්න බෑ කියන්නේ. පින්සලක් කරන්න ඇවිල්ලා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් කිව්වොත් මම ළඟ මෙච්චර මෙච්චර වන්තර මම අහසේ චිත්ත අඳිනවා කියලා ඒක කෙරෙන්නේ නැහැ. ඒ වගේ ඒකට කැන්වස් එකක් ඕනේ. ඒ කැන්වස් එක තමයි අපේ ශරීරය. ඒක තමයි පෙරපින් කරලා ගත්තේ. ඒ නිසා කායानुපස්සනාව රූප කර්මස්ථානකින් පටන් ගත්තා නම් රූප කර්මස්ථානයේ විපරිණාමය දැකීම කාලානුරූපව දේශයට අනු කරන්න පුළුවන්. එතකොට ওই අහන ප්‍රශ්න ටික එන්නේ නැහැ. ඒ සැක සැකේන පදනමක් නැහැ. පෙරකක් આવොත් සැක උරගා බලන්න පුළුවන් රූපයක් තියෙනවා. ඉතින් මේක දැන් ලෝකේ තියෙන භාවනා ක්‍රමවලදී හුඟ දෙනෙක් වේදනාන පස්සනාය, චිත්තාන පස්සනාය, ධම්මාන පස්සනාය පටන් ගන්නවා. ඉතින් ඒකටත් එක තර්කයක් තියෙනවා. ඒගොල්ලෝ පෙර ආත්මවල රූප කර්මස්ථානය කරන උන්ට පරිචයක් ඇති කෙනෙකුට මේ ආත්මේ නැත්තම් කලින් රූප කර්මස්ථාන හොඳටම සිද්ධ කරගත්තේ කියන පස්සේ යනකොට වේදනාවෙන් පටන් ගන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් ඒ කෙනෙකුට සැකයක් නම් එන්නේ නැහැ. එතකොට එයාට සැකයක් ආව ගමන් රූපෙට දාලා බලන්න පුළුවන් ගතිය තියෙනවා. ඒ නිසා මේ වැඩේට ගුණයක් ගන්න නම් පිටකොන්දක් ගන්න නම් තේමාවක් ගන්න නම් රූප කර්මස්ථානයක් ඕනේ රූපාරම්මණයක් ඕනේ ඒක මොන්ටිසෝරි වැඩක් වගේ පෙන්නුනට කලබල වෙච්ච වෙලාවක අපිට පදනම සකස් කරලා දෙනවා ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා verification verification වලට නාම කර්මස්ථානය නාම කර්මස්ථානකේ verify කරන්න බෑ. ඒක හොරාගේ අම්මයි පේන ඇහිල්ලක් වෙන්නේ. හොරාගේ අම්ම කවදාවත් කියන්නේ නැහැ බඩුවක් නැතිලා තිනවා මෙහෙමයි මෙහෙමයි මගේ පුතා හොරකම් කිරුවේ කියලා කියන්නේ නැහැ. හොරාගේ අම්මයි හොරාගේ අම්මා ගමේ පන්ත කෝවිලක් දානවා. හරියටම පේන්නේ කීවෙලු. හැබැයි පේන්නේ නොපෙනී. මොකද පුතා තමයි හොරකම් කරන්නේ. ඒ නිසා මේක හොරා ගමෙන් පේනano කියලා. අපේ ගමේ භාෂාවෙන් කියනවා බුදුරජාණන්සේ කියනවා කැන්වස් එකක් නැති තැනක ආශය චිත්‍ර හදින්න හදනවා කියලා. ඉතින් මේක ෆිලොසොෆිකලි පැත්තෙන් බලනකොට හරි ආසයි. යනවා නවත් අර වෙරිෆයි කරගන්න ක්‍රමයක් නැතිකම. බොඩි ක්‍රමයක් නැතිකම ප්‍රශ්නේ අවසානට අනුර සැකයකින් තමයි ඉවර වෙන්නේ. මං කියන්නේ රූපයක් ගත කරනකොට කවදාකවත් සැකෙන්නේ නැහැ කියලා එනවා. හැබැයි එනේ සැකේ උරගා බලන්න තැනක් තියෙන නිසා මං ඉල්ලා හිටිනවා. අර වගේ කරදරයක් නැතුව ඉන්න වෙලාවේ මම දැන් මෙතන ඉන්නවා කියන මම වෙමි. ඒක කෙලෙසක් තමයි. නමුත් ඒක අර මේ කය පදනම් කරගත්ත. ඒක සවචන් සඳහන් කරලා තියෙන ඕලාරික අත්පටිලාභය. ඕලාරික අත්පටිලාභය පදනම් කරගත්තොත් ශියුම් තැන්ට යන්න පුළුවන් සලකා බලන්න කියලා අපි අයියා ප්‍රශ්නෙට. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ වගේම ප්‍රශ්නයක් මටත් තියෙනවා. දැන් ආනාපාන සතියෙන් පටන් අරගෙන ටික වෙලාවක් යනකොට හුස්ම නොදැනි නොදැනි ගිහිල්ලා ඊට පස්සේ පටන් ගන්නවා නහය අග දැනෙනවා ඒක නොදැනි යනවා ඊට වෙලාවකට බඩෙන් දැනනවා ඒක නොදැනි යනවා ඊට පස්සේ පපුවෙන් දැනනවා ඔය වගේ ගිහිල්ලා ඊට පස්සේ එක මොහොතක් තියෙනවා නොදැනිම ගිහිල්ලා ඊට පස්සේ සිතේ සිතුවිලි නැති වෙන අවස්ථාවක් ඊට පස්සේ ඕකේ ටික වෙලාවක් තියෙනකොට අර එළියපු එක්කන හරියටම ලියලා තිබ්බම මගේ වගේම අර හීන දකින්න. ඒක නමුත් හීන නෙමෙයි නිදිත් නෑ කියලා මම දන්නා හොඳටම. එක එක සිතුවිලි එනවා. ඒ වෙලාවට ඒක දන්නා මොකද්ද කියලා නමුත් අර නැගිටට පස්සේ ඒක මතක නැහැ. නමුත් ඒ වෙලාවට මම උත්සාහ කරනවා මේකමගේ හිත පිට ගියා නේද වගේ කියලා හිතලා ආයෙත් මූල කර්මස්ථානයට ගන්න ආනාපාන සතියට හරි. ඊට පස්සේ ආයෙත් අර වගේම ගිහිල්ලා ටික වෙලාවකින් ඔන්න සිත සිතුවිලි නැති වෙලා යනවා ආයෙත් අර මට්ටමට යනවා. ඒක ඒක නැවතත් එතෙන්ට මේ මූල කර්මස්ථානට ගන්න ඕනේද නැත්නම් අර ඔබ වහන්සේ කලින් කිව්වා වගේ යන විදිහට යන්න දීලා බලාගෙන ඉන්න ඕනේද කියලා දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ. උත්තරයක් නැතිනවා හරි මසියුම්. Tamanට මේ දෙන දේ දිහා බලහන් තරම් පෞරුෂත්වයක් නැතිනම් විශ්වාසය නැතිනම් වික්ෂිප්ත භාවයේ තියෙනවා නම් මූල කර්මස්ථානේ වෙරිෆයි කරන්න කියනවා. බය නැත්තම් පෞරුෂත්වයේ තියෙනවා නම් වික්ෂිප්ත නැහැ ඒකෝදි භාවයේ තියෙන මේ අදිමොක්කයිසිකේ තියෙනවා නම් යන්න හදගයි. යන්දරීමෙන් විතරමයි භවනා දියුනේ. ආපව ගෙදෙට්ට ගත්තයි කියලා කියන්නේ භවනා ආපව මුලට ගනිම. ඒක වෙන්නේ අපිට සැකේ නිසා, සද්ධාහ නැතිකම නිසා. එහෙම නැත්නම් විචිකිච්ඡාව නිසා, අදිමොක්කේ නැති නිසා. පහුවෙනට පහුවට යාට තේරෙන පටන් ගන්නවා එහෙම ගියාට මුකුත් වෙන්නේ සතිය තියෙනවා කියලා. ඒකට කියන්නේ බුදුරජාණන්සේගේ භාෂාවෙන් බුදුරජාණන්සේ කියන්නේ රූපය රූප සංඥාවක් බවටපත් වෙනකොට අපි බලහින අරමුණ ගෙවිලා ගෙවිලා ගෙවිලා නිකන් තම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ මට්ටමට යනකොට සංකල්ප සහ යථාර්ථ දෙක අතර හිරම අතරමං වීමක් වෙනවා. භාග හීන එතකොට එන්නේ. මේක යථාර්ථයක්ද සංකල්පයක්ද බෑ. සංකල්පය යථාර්ථ නෑ. යථාර්ථ සංකල්ප වෙනවා. එතකොට මේ යෝගාවචරගේ මානසික අසහනයක් තියෙනවා පිස්සු හැදෙනවාමයි. ඒ හොඳම ටෙස්ට් එකක් ඔතන තියෙන්නේ. මානසික අසහන කට්ටියක් මේ කරන්න කියලා ඔතෙන් ගියාට පස්සේ ෂීසොෆ්‍රීනියා තියෙනවනම් බයිපෝලා තියෙනවනම් එක්ස්ට්‍රීම්ස් වලට යනවා. හැබැයි දක්ෂ මනස සෞඛ්‍ය සම්පන්න කරනද පේනවා මනසේ පැති දෙකක් තියෙනවා සංකල්ප පැත්තක් තියෙනවා යථාර්ථ පැත්තක් තියෙනවා. මේ දෙක දෙකක් කියවට දෙකම එකයි මෙතෙන්දී. concept and reality දෙක අතර මාර්යා සීමාවක් නැතුව යනවා. එතකොට වෙනවා මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මනස පූර්වංගම කියලා ධර්මයේ තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨයි තියල්ලම මනෝමයයි කියලා තේරෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒ වාක්‍ය අදාළ නැහැ. මින් එහා පසට අදාළත් නැහැ. මෙතෙන්දි අදාළයි. එතකොට හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදේ. කියන්න ඕන දේ වෙනවා වෙන්න ඕන දේ කියවෙනවා. එතෙන් යනකම් භාවනාවේ නැතුව මේවා කතා කරන්න ගියොත් එයාට එක්ක බයිපෝලර් ඩිසීස් එක තියෙනවා නැත්නම් ෂිසොෆ්‍රීනියා තියෙනවා. එහෙම කෙනෙකුට උතනින් යාට යන මෙතන ලොකු බැරියර් එකක් තියෙනවා. පරිම පඬිස් වංශ කියනවා එහෙම භාවනා කරගෙන යනකොට තමන් පටන් ගත්ත දැන් ආතපත නැතුව කරකොල ඇතර දාන වෙලාවක් එනවනේ. සැක එනවනම් මූල කර්මස්ථානට යන්න. නොකිය කියනවා සැක නැත්තම් ඵලයන්. සැක නැත්තම් ඵලයන්. ඒක තමයි යෝනිසෝමනසිකාරය. ඊකට අපි ලෑස්තිද? අපි අතාරින්න කැමතිද අපි මේ දන්න ටික? අපි අතාරින්න කැමතිද මේ නාමකරණය? අපි අතාරින්න කැමතිද අපි බදානේද සංඥා ටික? මොකද එතෙන්ට යනකොට මුළු ලෝකෙම සංඥාවක් විතරයි. ඉතින් එතෙන්දි Tamanටම චෙක් කරගන්න පුළුවන් මම දන්නේ යකාට කැමති නොදන්නේ යකාට වැඩියි. something is better than nothing. ඉතින් ලෝකෙ පිළිගත්ත ආප්තෝපදේශනේ. මේකේ අනිත් පැත්තේ නේද? නොදන්න දැන විතරයි නිවන තියෙන්නේ. දන්න දේ නිවන නෑ. something කිව්වොත් කක්කා. nothing කිව්වොත් කක්කා අඩුයි. ඉතින් මේකෙදී අපි කාටද ඡන්ද දෙන්නේ කාටද කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කියන එක දිහා බලනකොට ඔන්න මමයා කියන්නේ කවුද කියන එක මේ රූපෙන්වත් මෙහෙම නැතුව මනෝ මනෝමය කයෙන්වත් බෑ මේ සංඥාවේ තැනටම කය අඩු කරලා පස්සේ තේරෙනවා අපි කොච්චරක් අපි කක්ක කරපු කක්කක් ටිකට ආදා කරගෙන ඉන්න අපි වදාගත්ත දෙයට අපි හදාගත්ත දෙයට බැඳිලා ඉන්නවද කියලා කියනවනම් නිවන තියනවා කියලා කිව්වත් අර සංඥාව අතාරින්න කැමති අර යන දෙයට නිකන් ඇරෙන විවෘත වෙන ජනේල් කවුඩුවට ඉඩ දෙන්න කැමති නෑ අපිට එතන පාළුවක් දැනෙනවා නෝරු ගතියක් දැනෙනවා බයක් දැනෙනවා අසරණකම දැනෙනවා මේ පොදියට තමයි කෙලස් කියන්නේ මේක අනිශ්චිතතාවය මේක බයක් මුළු ලෝකේ තියෙන හැම පරිශ්‍රණයක්ම අද කරන්නේ ඕකට බයි. ඔක්කොම අනාරේ පරිශ්‍රණ. ආරේ පරිශ්‍රණ මොකද? අපිට සීලය තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් සතිය තියෙනවා නම් ඵලයන් අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට එන්න දෙනවා නම් තව මොනකෙන් gediයට තවත් රණ්ඩු කරන්න කියලා හින්දොත්. අහලා තියෙනවා. අපේ සද්ධාවක් තියෙනවා අපේ සීලය තියෙනවා අපේ සතිය තියෙනවා කම්මෝගෝ චිකාගෝ රාජා හෝ මා හෝ ගංගා හෝ frog jump into the old pond plop සින්මුක් ධර්මයේ කියනවා මොකොත් නෑ ලුණු මිරි සරලම කියන එක අපේ බුද්ධ ආගම ටිකක් සැර වැඩි වගේ. හැබැයි ඉච්චන දෙයක් නෑ නේද? අවුරුදු 7 ළමයින්ට තියෙන්නේ ඕක. අවුරුදු 7 ළමයි විස්තර කරනවා මේක වෙන හැටි. ඊට පස්සේ අම්මලා තාත්තලා බය යන්න දෙන්නේ. යන්න කිව්වොත් එළම කියලා ගිහිල්ලත් ඇවිල්ලා ඉන්නේ මං කියන. අපිට බෑ මොකද අපි අර හදාගත්ත රාමුව. අපි හදාගත්ත සංඥා ටික. අපි හදාගත්ත ටික අතාරින්න කැමති නැහැ. ඒ නිසා මට නේද කොහොමවත් අතාරින්න වෙනවා. මේක රියසල් එකක්. මේක පුරුදු කරා නම් අපිට මරණය කියන්නේ එච්චරම තදබල දෙයක් වෙන්න බෑ. හීනෙත් එකයි අවදියත් එකයි. ඒ දෙකම මනස විසින් කරන ලද විකාරයක්. ඒ නිසා අපි යන්න හදනවා අපි යන්න කැමති මේ දන්න දේ ගෙවලා නොදන්න දෙයට ගියාම ඒකට මනාප වෙන්නේ නැහැ. ඒක කඩන්න ආයෙ දන්න දෙයට එන්න පුළුවන්කමක් තියෙනත් ඕන. නොදන්න දෙයට ගියාම ඒකට මනාප වෙන වෙනම කට්ටියකුත් තියෙනවා. ඒගොල්ලෝ ආපහු දන්න දෙයට එනකොට වෛර කරනවා. දන්න දෙයට වෛර කිරීම නිසා නොදන්න දෙයට යන්න බය කට්ටියකුත් තියෙනවා. ඉතින් ඒ දෙන්න අතර ප්‍රශ්නට උත්තරේ තමයි නොදන්න දෙයටයි දන්න දෙයටයි සමහිත එනකන් concept and reality කියන දෙකටම යථාර්ථය සහ සංකල්පනා කියන දෙකටම සමහිතේ දේ එනකන් එයා දර්ශනේ බාරගත්තොත් එයාට වෙනවා ලෝකය කියන්නේ මනසක් කියලා. මනස කියන්නේ විකාරයක් කියලා. මනෝ විකාරයක් තමයි ලෝකේ තියෙන්නේ. මනෝගොබ්බංගම තත්ත්වය. හැබැයි මේක එක සැරයක් දැක්කට හරියන්නේ නැහැ. ලක්ෂ කෝටි වාරයක් දැකලා දැකලා දැකලා ඒක සීසන් කරන්න ඕනේ. ඒකට භාවිත බහුලීගත කරනවා කියන්නේ ඒක අපි මේ කතා කරන දැන් ආසේවන අවස්ථාව. මට යන්න පුළුවන්. ගියාට පස්සේ ඒක ප්‍රകൃතිය බව පිළිගන්නේ නැත්නම් මේ දන්න සංඥා ටික ප්‍රകൃතිය කරගන්නේ. අපි දැන් ජීවත් වෙන්නේ ඒකනේ අපිට මේ අධ්‍යාපනයක් කියලා එකක් ඔලුවට දාලා සෞතු කළා තියන්නේ අපි. අතෙන්ද යනකොට මේව නැතිුණයි කියලා බාධාවක් නැසක් හොඳක් නැහැ. එනිසා එතෙන් ගියාම සීනියක්ද නැද්ද? සංකල්පයද යථාර්ථයද? ඒ යථාර්ථ ලෝකයේ සීමාවල් තියෙනවා. සංකල්ප ලෝකයේ සීමාවක් නැහැ. ඒක හරියම ළමා ලෝකයක්. පැට කොටු පැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඉතින් නාකියෝ නාකිච්චෝ කැමති නෑ. අර බදාගත්ත පොදිය බදාගෙන. ඉතින් ඒකත් එක්ක හොඳමයි ඊගාත්මෙත් උපදින්නේ ඉබ්බ කට්ටත් එක්ක තමයි යන්නේ. මේක පොඩ්ඩකට පොදිය බිම තියපල්ලා. කැමති නෑ. මොහොතකටවත් බිම තියන්න කැමති නෑ. බිම තිබ්බ ගමන් හැප නූලක් දානවා දෙයියෝ ආවේශ වෙලා කියලා. නැත්තම් පිරිත් නූල් ගැට ගන්නවා. එහෙම නැත්තම් ගිහලා බෝධි පූජාවක් තියෙනවා. එහෙම නැත්තම් සයිකියාට්‍රික් කෙනෙක් හම්බ වෙනවා. එහෙම නැත්තම් අඩු ගන්න බැරි නම් පැන්ඩෝල් පෙත්තක් හරි බලන්න. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වඩන විට සමහර අවස්ථාවලදී විශේෂයෙන් කය වෙහෙසටපත් වී ඇතනම් මනසට ජවනිකාවක් වශයෙන් පෙළ නොකැඩී මනෝ පින්තූර පිවිසෙයි. එවැනි අවස්ථාවකදී කළ යුතු පියවර කුමක්දයි උපදේශ පතමි. මේ தත්ත්වය අත්දකින්නේ විශේෂයෙන් ශාරීරික වෙහෙසක් තිබෙන විටයි. තෙරුවන් සරණයි. ඒ මනෝ රූප තමයි අර වෙහෙස ගෙවෙන බව. හීලින් ඉෆෙක්ට් එක. එදේන රූපේ දිහා බලන්න එන්න නැවත මතුවෙන හැම වෙලාවෙම ඉස්සලයකට වැඩිය බල අඩු වෙලා මතුවෙනවා. ආයෙ මතුවෙනවා ආයෙ බල අඩු වෙලා මතුවෙනවා. එහෙම මේ මේ මේ ඒ ආර්ට් එක අල්ලගත්තොත් මතුවෙන හැම වෙලාවකම වෙන්නේ ඇඟේ තියෙන සර්ව එළියට එනවා. ඒකට කැතැසිස් කියලා කියන්නේ ගොජේ එළියට එනවා. ඒක පුළුවන් තරම් එන්නයි. ලොකු සාන්තියක්. ලොකු හීලින් ඉෆෙක්ට් එකක්. හැබැයි ඒකට અભීත ශක්තියක් අවශ්‍යයි. මේ සුව වෙනවා. එහෙම නැත්නම් හිර කෙරුවොත් පෙන්ට් අප් වෙනවා. ඇතුලේ පිළිකා වෙනවා. එළියට එන එක හොඳයි. එළියට එන වෙලාවේදී පුළුවන් තරම් සතියක ඒක එළියට මෙහෙම මෙහෙම දාන තියෙන මේ මේ කොච්චර මනෝ විකාර එළියට ආව සීල කැඩෙන්නේ නැහැ. ඒක හොඳටම දන්නවනේ සීල කැඩෙන කායික වාචසික නෙමෙයි මනෝ විකාරයක්. දෙක මේ මොන්න දේ එළියට ආව ශ්‍රද්ධාව කඩා ගන්න තු ඉන්න පුළුවන්. මේ මොන දේ එළියට ආව සතිය කැඩෙන්නේ නැහැ කියන එක අත්දකින්න පුළුවන්. ඒකට ශ්‍රද්ධාවයි සීලයයි සතියයි කැඩෙන්නේ නැතුව ඒ වෙන ඔක්කොම මම සම්බන්ධ නැති දෙයක් නේ. ඒක එළියට එන එක හොඳයි. ඒකට මම කියන්නේ කවුද කියන එක මේ අපි ගොඩ වහගෙන පොඩි ගහගෙන රෑ බුදියාගෙන උදේ නැගිටනකන් ගේන පොදිය තමයි ඔය නියුරෝසස් ටික තමයි ඔය පෙන්වන්නේ. එළියට එන්නයි. අපි කරන්නේ ඒක වහලා සදාචාරයේ නාමයෙන් කඩපින් වහලා ගැට ගහලා නිකන් hina වෙලා ඉන්න හදනවා නිකන්. ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඉන්නා වගේ ඉන්නවා. ඇඳලා. ඉතින් අර ඇතුලේ බොයිල් වෙනවා බොයිල් වෙනවා බොයිල් වෙනවා අන්තිමට පිළිකාවක් මාර්ගෙන් අර්බුදයක් මාර්ගෙන් මොකක් හරි ලෙඩක් මාර්ගෙන් එළියට එනවා. ඊට වැඩිය හොඳයි ඒ එළියට එන වෙලාවදී එළියට එන්න දෙන්න පුළුවන් නම් ඒක ලොකු සාන්තියක් ඒක කියනවා ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා කියනවා කවුන්සලින් කියලා කියනවා එහෙම නැත්නම් සතියෙන් එළියට වැක්කරෙන්න ඉඩ අරනවා ඒක තමයි හීලින් ඉෆෙක්ට් එක ඒක තමයි සයිකෝ ඇනලිසිස් වලින් කරන්නේ ඒකමයි ඒකට යන්න දෙන්න පුළුවන් නම් මම කියන පෙරපින් කරලා තියෙන කියලා මොන හේතුවක් නිසා හෝ ඒක නතර කරගෙන අපිට විහිර කරන්න වෙනෝ නම් පෙර කළ අකුසලයක් ඒක අනේ වැක්කෙන වෙලාව එහෙම යන්න ආරින්න ගියාම ලොකු සාන්තියක් ඇති වෙනවා. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි අත්දැකීම පළමු අත්දැකීම රෑ නින්දට යාමට පෙර ඇඳ මත දිගාවී දිගාවී සිටින විට දිගාවී සිටින බව මෙනෙහි කළමි මුළු ශරීරයම සැහැල්ලු බවක් දැනුනි ඉන්පසු උදරයේ උඩට අත තබාගෙන එහි පිම්බීම හැකිලීම දෙස අවධානය යොමු කළෙමි උදෑසන අවදි වූ විට යම් යම් සිතුවිලි වල සිත ගමන් කරන බව වැටහුණි. ඉන්පසු මම මටම මේ මොහොතේ සිටින ලෙස නියෝග කළෙමි. සූදානම් වීමේදී සිත විවිධ සින්දු අතීත දේවල් ඔස්සේ යන බව තේරුම් ගිය විට නැවතත් නියෝග කිරීමේ විලසින් දොර අරින විට දොර අරින බව ආදී වශයෙන් කරන කටයුත්තට ලේබල් කළෙමි. නමුත් එහිදී එම කාර්යයෙහි විශේෂ කොට බැලීමක් නොකළෙමි. ප්‍රශ්නය මෙසේ තමන් තමන්ටම කරන කාර්යයන්හි හිත යෙදවීම අනකිරීම සතිය පුහුණු කිරීමේ හරි ක්‍රියාවක්ද දෙවැනි අත්දැකීම සක්මන් කිරීම උදෑසන සක්මන් භාවනාවේදී පළමුව දකුණ වම ලෙස සටහන් කළමි නමුත් අඩි කීපයක් තබා සල්ප මොහොතකට පසු දකුණ වම ලෙස මනසින් සටහන් කළද සතියෙන් දෙපා නොතබන බව වැටහුණි ඒ විවිධ ගීත ඔස්සේ හෝ අතීත සිතුවිලිවල සිත ගමන් කිරීමෙන් යයි වැටහුණි. ඉන්පසු නැවත දෙපා දෙස සිත යොමු කර නමුත් ගීත රිද්ම නැවත නැවතත් සිහියට නැගුණි. මේ දෙස බලා සිදුවන සිදුවීම් සතියෙන් සටහන් කළෙමි. තුන්වෙනි අත්දැකීම පරයන්කේ පිම්බීම හැකිලිම පෙර දින පරයන්කේදී ප්‍රාථමික වස්තුව නිශ්චිත ආකාරයෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු විය. සිත නාසයේ හුස්ම ගැනීම පිට කිරීමත් උදරය පිම්බීම හැකිලීමටත් වරින් වර යොමු නමුත් එක ප්‍රමුඛ වස්තුවක් නොවිය. නමුත් අද උදෑසන සක්මන් කිරීමෙන් පසු විනාඩි 20ක් හොඳින් පරයන්කේ සිත යොමු කිරීමට හැකිවිය. එහිදී පිම්බීම හැකිලීම සටහන් කළෙමි. ශබ්දයේ නැගුණු විට උපේක්ෂාවෙන් ඇසීමක් ඇසීමක් යයි සටහන් කර නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. විනාඩි 20කට පසු කකුල් රිදීමට පටන්ගත් බැවින් සටහන් කිරීමට නොහැකිව දැස් විවෘත කළෙමි. ඉන්පසු හිත විවිධ දේට ගමන් කරන බව සටහන් කළද ප්‍රාථමික වස්තුවට හිත යොමු කිරීමට අපහසු වුණි. ප්‍රශ්නය තවමත් පිම්බීම හැකිලිම හෝ ආස්වාස ප්‍රස්වාස යන දෙකෙන් එකක් තෝරා ගැනීමට යම් අපහසුාවක් ඇත. මෙයට යම් මඟ පෙන්වීමක් අසා සිටිමි. තෙරුවන් සරණයි. මේ වගේ ගොඩාක් කතා කරන්න ගියොත් අපි මොන මාතෘකාවද ගන්න කියන එක බත කර දෙන නිසා තමයි වැදගත්ම හිත ගන්න එක දෙයක් දැම්මොත් ඒකට නඩු ඇහෙන්නේ නැත්නම් නඩු කල් යන හුඟක් වෙලා. ඉතින් පළවෙනිම අහනවා මම මේ වගේ මම කරන දෙයට විධාන කිරීම හොඳද කියලා. ඒක තමයි ඇත්තට භාවනා දෙක කරන්නේ. නමුත් එnde ende ende විධානයකින් තොරව අනායාසයෙන් ඒ වැඩේ යන බව යනවනේ. ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. පටන් ගන්නකොට අපි අයනු අයනු කියලා තමයි පටන් ගන්නවා. ඊට පස්සේ ආයනවල් මයින් මායන කියලා තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ අම්මා කියන එක දකින්නකොටම දන්නවා මේකයි කියලා ඊට පස්සේ ආයන ආයන කියන්න ඕන කමක් නැහැ. ඒ නිසා මුලින් මුලදී ආයන ආයන කියන්න ඕන. අපව වෙනට අනායාසයෙන් වෙනවා. එතකොට සක්මන් කරනකොටත් ඔය කොච්චර নানা ආකාර තේමා සින්දු ඇහුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ මම ඇවිදින්මින් ඉන්න බව දන්නවනම් 100ක් ලකුණු ලැබෙනවා. වම දකුණ මෙනෙහි කරත් වම දකුණ වැටුණත් සින්දු වැටුණත් මොනවා වැටුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි. මම ඉන්නේ ඇවිදින බව දන්නවනම් හරි ඒක හොඳ පදනමක්. යන්න බය වෙන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතරට යනකොට ඒක පිළිගන්න සාදර බව හරහාම හිතේ හැකි සංඥාව මතුවලා ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ තාම කියන්නේ පිම්බීම හැකිලිමද එහෙම නැත්නම් ආනාපානද ගන්න කියන එක දන්නේ ඔය මොනම දෙයක්වත් අතිරේක ලාභ තමන් ඉන්නේ ඉරියව්ව දන්නවද කියලා බලන්න. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඇවිදිනව නෙවෙයිද කියලා දැනගන්න බලන්න. නිදාගෙන ඉන්නකොට මම නිදාගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒකට සතුටු වෙන්න. සති මාත්‍රාව විතරයි ඕන කරන්නේ. අම්මා සතියට යන්න යන්න. ඒකෙදි මේ අතිරේක විස්තර ලැබෙන්නේ පළවෙනි එක සාර්ථක වෙලා හැකි සංඥාව ගත එක්කනට. ඒ නිසා ඉස්සල්ලාම කයට භවනාදී තියෙන කය ඉරියව්වට ආද වෙන්න පුළුවන් නම් ඊට පස්සේ ඔය ඉල්ලන ඔක්කොම ලැබෙනවා. ඒ නිසා අපි 1 2 3 4 පිරියඩ් යන එක තමයි හොඳ. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ වැඩමුළුවකට මුලින්ම සහභාගී වන ආධුනිකයෙක් මේ. ඊයේ කමඨහන් සුද්ධ කිරීමේ සාකච්ඡාවේදී සතිය වඩන අයුරු පිළිබඳව මා තුළ තිබූ සමහර සැකයන් දුරු කරගත හැකි විය. මේ ප්‍රශ්නය පරයන්ක භාවනාවේදී ඇතිවන සැකයක් නැති කර ගැනීම සඳහාය. පරයන්ක භාවනාවේදී හුස්ම රැල්ල නාසය අග ගැටෙන අයුරු නිරීක්ෂණය කිරීමට හිත යොමු කරමි. මෙහිදී ආයාසයකින් තොරව හුස්ම ඉහළ පහළ යෑම නිරීක්ෂණය කළ යුතු බව දනිමි. එහෙත් ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරගෙන සිටින විට නොදැනුවත්වම හිතාමතා හුස්ම ගැනීම සිදු කරනවාදයි සැකයක් ඇතිවේ. මේ පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දරුවන් සරණයි. ඒ සැකේ තිබුණත් තමයි සතිය තියෙන බව හිතලා මතලා ආනාපාන කරනවා ඕ නොහිතා නොමතා කරා. සතියට ලක් වෙලා තියෙනවනම් හිතාමතා කරන තැන සිට නොසිතා නොමතා කරන තැනට අනේක ස්වභාවික නීතියක්. ඒ නිසා මුලදී නිකන් ආයාස කරන ගතියක් පේන්න තිබුණාට ඒකට කරන්න දෙයක් නැත්තේ නෑ අපිට බයිසිකලයකට පදින්න පුරුදු වෙන වෙලාවේ පුස් බයිසිකලයක් උනත් කමන්නේ. බයිසිකල පදින පුරුදු වෙලාවේ අද්දගත ඇරලා යන්න ඉගෙන ගන්න බෑ. එල අද්දකින්ම ඇන්ඩල් එක අල්ලගෙන හරි කමන්නේ බයිසිකල පුරුදු වෙනවා නම් හොඳයි. පහු වෙන පහු වෙන තනියතක් අතහැරලා අද්දක බතහැරලා යන්න පුළුවන් නිසා ආයාසයක් තියෙනවා බඳින්න පුරුදු වෙන මනුස්සයාගේ දඬු වෙනවා හැන්ඩල් එකට වැඩිය අත් දෙක දඬු වෙනවා අත් දෙක හැන්ඩල් එක යකඩ අත් දෙක මස් ඒත් අල්ලන්නේ මිරිකන්නේ කපන්න බැරි තාලයට වෙයි එහෙම තමයි පටන් අරගන්නේ මම ටිකක් කරලා කරලා කරලා පුරුදු වෙනකොට තනි අතින් බයිසිකල් යන්නේ අනිකන් සිගරට් එකක් බීගෙන අතේ තමාට ධර්මත් ගැට ගහ ගහ යන්න පුළුවන් අත් දෙක පතෑරලා ඒක පුරුදු වෙන්න බෑ. ඒ ඒක පුරුදු වෙන ආරම්භයේදී බෑ මම සෝරි. පහු වෙනකොට හරියනවා. ඒ නිසා ආයාසෙ උනාට කමන්නේ මට ඕනකමක් නැහැ යන්න ආරෙන්න. එතකොට තමයි තේරෙනවා සතිය තියෙනවා කියලා. මතක තියාගන්න සතියෙන් ඉතුරු අර ෆයින් ටියුනින් ටික කරලා දෙනවා. ගරු ස්වාමීන් වහන්ස අවුරුදු ගණනක් තිස්සේ භාවනා කරන මගේ ප්‍රශ්නය මෙයයි. පසුගිය මාස කිහිපය තිස්සේ ආනාපාන සති භාවනාවේදී හා සක්මන් භාවනාව කරන විට වසමෙන් ඇතුලේ විශේෂයෙන් සක්මන් භාවනාවේදී ශරීරයේ කොටස්වල විශේෂයෙන් පිටේ පඨවි තේජෝ වායෝ ධාතු වල ලක්ෂණ පෙන්눔 කරයි. එවිට මා කළ යුත්තේ කුමක්ද? තේජෝ ධාතුවේ ලක්ෂණයක් වන සිසිල් බව වැඩිපුර පෙන්눔 කරයි. ඊළඟට මා සක්මන් භාවනාව නවතා ඒ දෙස බැලිය යුතුද? හිටගෙන තේජෝ ඇති වෙනවා නැති වෙනවා බැලිය යුතුද? ආනාපාන සති භාවනාවේ වායු රැල්ල බැලීම නවතා ඒ දෙස මුලදී කිව්වාමෙන් බැලිය යුතුද? සමහර විට පිටේ වතුර වත් කරාමෙන් සිසිල් බව දැනේ. GestureDetector වැඩපොළ නිසල්මනය කරද්දී ධාතු ස්වභාවය පෙන්눔 කරයි. මා කල යුත්තේ කුමක්දයි කරුණාවෙන් පාදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. කොයිතර සක්මන් කරන වෙලාවේදී ධාතු ස්වරූපය අප සමහරු ඒක ලෙඩක් වාත අමාරු පිත් අමාරු දෙම්ම අමාරු කියලාත් හිතනවා. සමහරු ඒක ධාතු කියලා තියෙනවා. හොඳ පැත්ත හිතන නරක පැත්ත හිතනවා. මේ දෙකෙන් හොඳ හෝ වේවා නරක හෝ වේවා වෙද්දි මම දැන් ඇවිදිනවා කියන එක දැනගන්න පුළුවන් නම් මේක අපිට අතවාසියට එනවා මිසක් පාඩුවට එන්නේ ආනපාන කරන වෙලාවෙදි පිටේ කන්දේ එක එක තැන්වල එනවා. ඒක තියෙද්දි තමන් අර කරන ගිය අරමුණට දකින්න පුළුවන්කම යන්න පුළුවන්කම තියෙනවා මේක අතිරේක ලාභයකට ගන්න. පලාලෙනකොට, පොල් ගන්නකොට, කටයුතු කරනකොට මේ ශරීරයේ තියෙනම වැටෙනවා. ඒ වැටහිම අද කරන වැඩේට බාධා කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය වෙන්නේ නැති දෙයක්. ඒ නිසා අපි වැඩේ යන ගමන් මේක ආපු අතිරේක ලාභයකට ගන්න. එතකොට මෙයා නිසින්ින්ද වැඩෙන පටන් ගන්නවා. අපි ඒක වාතමාරු පෙත්තමාරු සෙම්මාමාරු කියලා බාම් ගන්නයි පැන්ඩෝල් ගොණ්ඩයි පටන් අරගත්තොත් ඒක කෝලමක් වෙනවා. නැත්තම් පොල් ගානේ කතර කළා මේක බලන්න පටන් ගත්තොත් gedara මනුස්සයා ගන්න. ඒක වෙන ප්‍රශ්නයක් වෙනවා. මේ පොල් ගාන ගම මේක පේනවා අතිරේක ලාභයකට අරගෙන යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස අප පුහුණුවන ආනාපාන සතිය සහ සක්මන වැනි භාවනා වලින් අප සතිය දිනු කිරීමට උත්සාහ කරන බව වැටහි. අපගේ අවසාන ඉලක්කය වන සක්කාය දිට්ඨිය දුර දුරලා ලබන නිර්වාණයයි සිතා සිටිමි. අපගේ අවසාන ඉලක්කය සක්කාය දිට්ඨිය දුරලා ලබන නිර්වාණයයි සිතා සිටිමි. නමුත් අපගේ කෙටි කාලීන වරහන් තුළ මේද මේද දිගු කාලීන විය හැකිය. ඉලක්කය ගැන පැහැදිලි අදහසක් නැත. අපගේ කෙටිකාලීන ඉලක්කය ගැන පැහැදිලි අදහසක් නැත. පෘථග්ජන භාවය නිසා එල්ලයක් ඇතිනම් වීරියද ඇති කර ගැනීම පහසුය. අපගේ මීළඟ ඉලක්කය ප්‍රථම ධානයටවත් එළඹීමද නැතිනම් යම් තරමකට සතිය තුලින් සමාධි මට්ටමකට පැමිණ සමතේ සහ විදර්ශනාව දෙකම පුහුණු කිරීමද විවිධ ගුරුකුල විවිධ මතධර්ණ බව පෙනේ. ඔබ වහන්සේ මේ පිළිබඳ අදහස පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත් භාවනාවට දිරියක් වනු ඇතැයි සිතමි. කරුණාකර ඉදිරි මාර්ගය පිළිබඳ තරමක පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය පළවෙනි වාක්‍යයේ උත්තරේ. අයත් කියවන්න. අප පුහුණුවන ආනාපාන සතිය සහ සක්මන් වැනි භාවනා වලින් අප සතිය දියුණු කිරීමට උත්සාහ කරන බව වැටහේ. එච්චරයි. මේ සතිය තමයි පළවෙනි එල්ලේ. ඊට පස්සේ සතිය ඊටුටි කරලා දෙන්න. ඊට පස්සේ සතියට පස්සේ තෝවා ධ්‍යානයක් ඉල්ලනවාද පළවෙනි මාර්ග ඵලයේ ඉල්ලනවාද එහෙම නැත්නම් මොන වෙන විපස්සනා ඥාන ඉල්ලනවාද කියන එක ඕන කෙනෙකුට ඕන දැනක අනා ගන්න පුළුවන් නැත්නම් අනාගාමී වෙන්න පුළුවන් දෙකේ එකක් වෙනවා හැබැයි එක්ක අනා ගන්න නැත්නම් අනා ගන්න කොයි එකටත් මම කියන්නේ මේ සතිය ඉස්සර වෙනවා ඒ කායනෝ අයම්බික්කවේ මග්ගෝචේ ඒක හදාගන්න ඕන ඒක හදාගත්තොත් සිසුටි ඔක්කොම එයා කරලා දෙන්න ඒක නිසා ඔය ලෝකෙ මොනවා මට කිව්වත් තමයි සතිය එනවනම් ඕන ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ නැහැ. මේ මේ ඉස්සරහට කලිටක් තියෙනවා. නිසා ලෝකෙ වැඩි වෙන මත කියලා කියන්නේ හොඳ දෙයක් මිසක් අබ්බු සාසනයේ දියුණුවක් මිසක් වැරද්දක් නෙමෙයි. ගහේ අතු වැඩි උණයි කියලා ප්‍රශ්න නැහැ. ඒ නිසා ඔය විවිධ මත එන එක ඒක සජීවි සාසනික තියෙන්න ඕන. දැන් නැත්නම් ඒක dead and gone. එන වෙවෙන්නේ නැහැ. ඉතින් ඒක කාට වුණා අපිට වුණා. තමයි සත්‍යමත් වෙන්නේ. ඒ බව වැටහෙනවා නම් නිර්වුල් භාවය, ඍජු භාවය, ඩිරෙක්ට්ලි වදින ගතිය. තුන්නම එතනම තේරෙන. ඒකට කවුරු පිස්සු කියලා අපිට මොකෝ. ඕන කෙනෙක් පිස්සු කරන එක තමයි නිවැරදි ගමනට ඍජු භාවයට සරල භාවයට හරීම සුභාසින්තට ඒ නිසා සතියයි වඩන්නේ කියලා හිතාන කරන්න. පස්සේ සතිය විසින් ඉතුටි කරලා දෙනවා කියලා හිතාගන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම කලක සිට මෛත්‍රී භාවනාව දිනපතා පුහුණු කළෙමි. එදිනදා කටයුතු වලදී හිතට කේන්තියක් පැමිණි වහාම එයට මෙත් සිතුවිල්ලකින් බාධා කිරීමට පුළුවන්. මේ සඳහා කලක් ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවිය. දැන් හිතේ ප්‍රපංච නැගෙනා විටම මෛත්‍රී සිතුවිලි වහවහා සිත වට කරගනි. ප්‍රශ්නය වෙනත් භාවනාවකට වරහන් ඇතුලේ ආනාපාන සතිය හෝ අනේකක් හිත යොමු කළ විට ටික වේලාවකින් මෛත්‍රී සිතුවිලි වලට හිත යොමු වේ. මෙය හඳුනාගත් වහාම හිත නැවත කරගෙන ගිය භාවනාවට යොමු කරමි. මෙය මා නිවැරදි කරගත යුතු ආකාරය පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලමි. හොන්දටම තමන් පුරුදු මෛත්‍රිය කරලා මම දැන් මෙතන ඉන්න කායට මෛත්‍රිය දාන්න. සුඛී යත්තානම් පරියාරාම කියලා කියන්නේ මෛත්‍රී භාවනා හතරවෙනි පදේ. අවීරෝමි අභ්‍යපජ්ජෝමි අනීගෝමි සුඛී යත්තානම් පරියාරාම. අවීරෝම කියලා කියන්නේ ද්වේෂ චරිතයට. අභ්‍යාපජ්ජෝ හෝමි කියලා කියන්නේ කියන්නේ මම පියාබාධ නැති කෙනෙක් වෙම්මා. කරුණාවට වැඩෙනවා. ඊගාට අනීගෝ හෝමි මානසික ලේට රෝග නැත්තේක් වේවා. සුඛියත්තානම් පරිහරාම කියලා කියන ප්‍රඥා චරිතය දීලා තියෙන දේ. ඒ නිසා මෛත්‍රී භාවනා කරලා මම ඉන්න වර්තමාන මොහොතේ මෛත්‍රී කරනවා. ඒක තුල ආනාපානෙ පේන්න පුළුවන්, බිම්බෙ මැකිලි පේන්න පුළුවන්, වම දකුණ බේට ඕන දෙයක් පේනවා. ඒ නිසා මේ මෛත්‍රී කරලා එකග වෙච්ච හිතෙන් වර්තමාන මොහොතේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාලා මම මේ ලැබිච්ච manussත්ත්ව පරිලාභය සුවසේ පරිහරණය කරනවා කියන එක තමයි කායanusasana කියලා කියන්නේ. කායanusasana දෙක එකට වෙනවා. මෛත්‍රී භාවනායි සතිය එකට වෙනවා. ඒ නිසා මෛත්‍රියෙන් ගිහිල්ලා කයට හිත ගත්ත උනා උනාට පස්සේ පුළුවන් තරම් ඒ කයත් එක්ක මෛත්‍රී කරන එක තමයි මේ වර්තමාන මම දැන් මෙතන කියන එකට දාගෙන ඉන්න. ඒ තුටි ඔක්කොම ඉබේ සිද්ධ වෙනවා. ද්වේෂ හිතවිල්ලක් ආවොහම මෛත්‍රිය වලින් බාධා කරනවා කියන එක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මෛත්‍රී වඩන කෙනාට ව්‍යාපාදිකුත් තියෙනවායි කියලා කියනවා නේද බුදුහාමුදුරන් කරන නිග්‍රහයක් කියලා. ඒ දෙක එකට හිටින්න බෑ. මෛත්‍රී කරනවා ඉතින් ඔක්කොම බාර ගන්නවා මිසක් මේකට විරුද්ධ වීමක් වෙන්න බෑ. එතන එතන ව්‍යාපාදයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ මෛත්‍රියට වැඩි මෙතන මොකද්ද වංචනික ධර්මයක් වැඩ කරන්නේ. ඒ නිසා මෛත්‍රිය කියන්නේ සුභ පරමාහම්බිකවේ මෙත්තා චේතෝ මෙත්තු මදයි. උනේ හොඳක් කියලා බාර ගන්න එක තමයි මෛත්‍රිය කියන්නේ. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. කක්කත් නරකක් නෑ ඒක කපන්න කොටන්න අයින් කරන්න යාවක් ගියොත් ඒක ව්‍යාපාදයක් වෙනවා. එතකොට ඒක මෛත්‍රී චේතෝ විමුක්තියක් වෙන්නේ. ඊට පස්සේ පල්ලෙය මෛත්‍රියක් වෙන්න පුළුවන්. කෙසේ නමුත් එහෙම කළා මේ Tamanට මෛත්‍රිය කරගන්න පුළුවන් නම් මතක තියාගන්න අපි මුළු සංසාරේ පුරාම කරන්නේ මට වෛර කරගන්න එක. ඒක තමයි පෘථජ්ජනයට දෙන එක නිදර්ශනයක්. Tamanට වෛර කරගන්නයි අපි අනුන්ට මෛත්‍රී කරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා මම දන්නවා කවුරු හරි එක්කෙනෙක් හරි මට විරුද්ධ වෙයි කියලා. යම් කිසි කෙනෙක් බල්ලන්ට කැමතියි කියලා කියන්නේ මිනිස්සයාට අකමැති කෙනෙක් කියලා. කීරකොට පොළු අරගෙන එනවා මට ගහන්න. උනට වැඩි සත්තුන්ට කැමතියි කියලා කියන්නේ මානවයට තියෙන විරුද්ධත්වයක්. ඒ නිසා මේ අනුන්ට මෛත්‍රී කරනවා කියලා කියන්නෙම තමන්ට තමා බයිර කරගන්න. ඊට වැඩි ෂෝක් තැන්නේ තමන්ට මෛත්‍රී කරගෙන ඉවරලා ඒකෙන් ටිකක් කාට හරි දෙන එක. ඒක ඉතින් කරන්න පුළුවන් වැඩන්නේ. ඒ නිසා සුඛී යත්තනම් පරිහරණ. මට ලැබිච්ච මනුසත්ත්ව භාවය ඒ නිසා තමන් කරන මෛත්‍රියට ගිහිලා බලන්න මම මේ හැම මොහොතේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ඇවිදින ඉරියව්වට නිදාන ඉරියව්වට සුවසේ එහෙම නැත්නම් ඒකෙන් සතුටටපත් වෙනවාද කියලා දන්නවනම් ඒක කායගත සතිය කියලා ඕන වෙන නමක් දාගන්න. එහෙ නැත්නම් මෛත්‍රී ගැණින් එහාට හරි පුදුමාකාර පැතිරීමක් සිදු වෙන භාවනාවක්. ඒ නිසා මෛත්‍රී ටිකක් කරලා ඥාන බලන්නත් නෙවෙයි. පිම්බි මැකිලිමත් ඒක ඕන එකක් වෙන්න පුළුවන්. කයට හිත දානවා කියන එක හරහා එන දෙයකට ඉඩ දෙන්න කියන එක තමයි සරලව කියන්න දෙන්නේ. ස්වාමීන් වහන්සේ අදට ගත යුතු ප්‍රශ්න, එතන ලිඛිත ප්‍රශ්න අවසන්. තාචිනා විනාඩි දෙකක් තුනක්. මේ කාට හරි තියෙනවනම් මම ඉදිරිපත් කරපු උත්තර මත හෝ නැත්නම් මේ පිරිසුදු මදි නම් උත්තරේ එහෙම නැත්නම් වෙන ප්‍රශ්න අහලා තියෙනවනම් විනාඩි දෙක තුනක් තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා අපි සාකච්ඡාව නාමයෙන් ඉදිරිපත් මේ ඉල්ලයි. අවසරයි ස්වාමීන් වහන්ස ආනාපාන සතිය වඩනකොට එක් අවස්ථාවක ඒ ඒ ආනාපාන නිමිත්ත නැති වෙලා ඒක පිටිපස්සේ පුදුමේ බොහොම සැහැල්ලු ගතියක් සිතේ පහසු ගතියක් ඇති වුණා. ඒ වගේ අවස්ථාවක මොකද්ද කරන්නේ කියලා එහෙම එකක් වුණාම මම මම කෙරුවේ මම දන්නේ මම කරපේ කාටද කියලා ඒ තියෙන ඒ ඒ වේ ඒ තිබුණ සැහැල්ලු ගතිය දිහා බලාගෙන හිටියා. ඒනොට මම දන්නේ ඒක හරිද කියලා. හරිනම් නැවතනට බලගන්න කෙරුවොත් ආනාපානේ තියෙද්දිමත් ආනාපානට යටින් ওই සහැල්ලුව තියෙනවා. එහෙමයි. එහෙමනම් අපිට පුළුවන් ආනාපානිය හරහා මේ පටන් ගත්ත ගමන්. එහෙමයි. ආනාපානෙ පේනවා ආනාපානෙ පිටිපස්සේ ওই සෑල්ලුව තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපේ හිතේ හැම වෙලාවෙම ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවා. බලන්නේ නැති එකයි ප්‍රශ්නේ. අපි වෙන දෙයක් බලනකොට අරක පේන්නේ. භවනා කරපේකනට දෙනවා මේ ඒකාග්‍රතාවයෙන් නැති චෛසිකයක් නැහැ. හිතක් නැහැ. සතිය නැති කිසිම චිත්තක්ෂණයක් නැහැ. අපි සතිය වෙනුවට වෙන එකක් දිහා බලනකොට සතිය අවචාවට යනවා. ඒ නිසා අපිට තේරෙනවා සතිය තමයි අපිට පෙරගමන් කරු වෙන්නේ. එහෙම නැත්නම් මේ ওই කියන සහැල්ලුව තමයි කියලා ඒක හැම වෙලාවෙම තියෙනවා. ඉතින් බලන්න එතකොට මොකද කරන්නේ? ඕනම වෙලාවක ওই චෛතසික ටිකේ හිතේ තියෙනවා. උ කරදරකාර චෛතසික බන්න එකනේ අපේ ක්‍රමයේ අපි ආඩම්බරයට යන තියෙන මානවයිති වාසිකම් සටනට යන්නේ එතනනේ. ඔක නිස්සද්ද චෛතසිකේ ඕන වෙලාවක තියෙනවා. ඒක දිහා බලනකොට අර කරදර ඔක්කොම දූවිලි පිටහැටිය වගේ ආවා. ඒ නිසා බලන එක මොකද්ද? ඒකෙන් තමන් කවුද කියලා තේරෙනවා. What you see that you are. Wherever you go there you are. භාවනා කළා තමයි වෙන් කළා අඳුරගන්න. අපේ manussත්ත් එක්කම ප්ලේට් එකේ තියලා පූජා කරලා තියෙන හැම වෙලාවෙම මොකද තියෙන්නේ? අසත්පුරුෂයා නරක හිතවිලි අහුලනවා. අවුල ඒක ඔප්පු කරන්න පෙන්නනවා. සත්පුරුෂයගෙන තියෙනවා තමයි. ඔකත් මයි ළඟ තියෙනවා මම කතා කරන්නේ. මම මේ හොඳ හිතවිල්ලක් ගන්න නැත්නම් ওই තියෙන විවේකය ගැන බැලුවොත් ආනාපාන සීදිත් ඔබ තියෙනවා. ඒක නිසා මංගල සූත්‍රයේ තියෙන විදිහට අසත්පුරුෂ සංසේවනේ අයින් කෙරුවේ නැත්නම් සත්පුරුෂ සංසේවනට වැටෙන්නේ නැහැ. ඉන්න සත්පුරුෂ පේන්නේ අපිට. මොකද අසත්පුරුෂ ආදී ක්‍රියාශීලී. හරිම විචිත්‍රයි. සිත් පහර ගන්න සුළුයි. නිසා ඉස්සල්ලාම මංගල කාරණා තමයි අසේවනාච බාරණ. ඒකට මේ ඕන තරම් සත්පුරුෂයෝ ඉන්න ඕන තරම් ආර්යයන් වහන්සේලා ඉන්න ඕන තරම් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අපි කල්යාණ මිත්‍රයෝ පේන්නේ නැත්තේ අපි ඇසුරු කරන උඟ දෙනවා. බාලයෝ ඒගොල්ලන්ගේ වැඩේම අපේ අවධානය ලබා ගැනීම සඳහා নানা ආකාර කොකනට්ටම් මිහිලු විකාර කර කර ඉන්නවා. ඉතින් අපි නිකම්ම ජෝ කරලා වෙනවා. ඒක ඇසුරු කරන්න කියනවා. ඊට මිට වැඩි හොඳ මොකෙක්වත් ඇසුරු නොනිකයි. ඒ නිසා නරක හිතවිලි ඇසුරු කරනවායි කියන එක ඒ මිනිස්සයා ජීවිතේ මල් වෙහිම් පල්. අහුවෙන්නෙම පෙරලා නරක හිතවිලි ටික විතරයි. හොඳට භාවනා කරන මිත්‍රම යානපනේ පටන් ගන්නටත් ඉස්සෙල්ලා ඔය ධානා හිතවිල්ල තියෙනවා එතනම තියෙනවා. ඒකාග්‍රතාවය එතනම තියෙනවා. ඒකෝදි භාවය එතනම තියෙනවා. අර පේන්නේ මේව හරි විචිත්‍ර නිසා. මෙවුව ස්පෙන්දුන් වල අර බෙරේ හොල්ලන්නේ කටකටකටකට ගාගෙන වේගෙන් පණ දින මාළුවෙක් ගෙනත් දාන. ඔය බෙරේ හොල්ලනකොට ඒ පැත්තට අවධානය යනකොට කෝට් සාක්කුව යතේ ඉදිරිය දාලා මෙන්න එළියට දාපුවා. අක්කෝ මේ පණ දින මාළුවෙක් මාවල. මට කියන්නේ ඇස් බැන්දුම් කියන. මැජික් කාරෝ කවදාවත් කැමති නැහැ මේ බෙරේ හොල්ලන දිහා බැලුව බැලුව වෙන තැනක බැලුවොත් උඩ මැජික් එකේ පෙන්වන්න බෑ. මැජික් කාරේ මැජික් එකේ කවදා පිටිපස්සෙන් බලන්න දෙන්නේ නැහැ. ඉස්සරහාම ඉන්න ඕනේ. ඒ නිසා අපිට තියෙන මේ මනුස්ස කමත් එක්කම නිවන ලැබිලා තියෙනවා. අපි මේ හිත අනිනව නෑ නෑ අපි අඩු කුලේ ඉපදලා තියෙන අපි මෝඩ වෙලා ඉපදලා තියෙන අපි පව් කරලා ඉපදලා තියෙන අපිට සතිය නෑ සීල නෑ ඉතින් ලයිස්තු කියන්න පටන් ගත්තා මැරලා ඉවරයි. යකෝ තොපි මිනිස්සයෝ කියලා හිතපියව කියලානේ බුදුහාම කියන්නේ අදුර්ලභෝ මනසත් පැටලාවෝ අපෝ මට අල්ලපු ගෙදර කීට විතර මට හරි කියලා නෑ. ඒක ඒකට හරියන්නේ නැතුව නම් මට හරි නොගිය ප්‍රශ්නේ නෑ. පව් අප්පා. හරිම සොරි කියලා හිතනවා. මේ කටු කම්බි කන්නේ. වැරදි ටික සේරම ඇදලා අරගෙන අනුන්ටත් කියලා ඒ මනුස්සයාගෙත් ඔළුව නරක කරලා SMS එකකුත් අරලා ෆෝන් කරලත් කියලා නිවුස් රීල් එකකුත් හදලා ජනසේ සදාන් කරලා තිනවා පබස්තර මිදම්බික්ක විචිත්තං ආගන්තුකේ උපක්කලිට්ටි උපක්කලිට්ටා තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානාති තස්ස අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි. මහණිය හැම කිනාගම හිත ප්‍රබාසරයි. කි පිටපැත්තේ ගුණ ටිකක් ගෑවිලා තියෙනවා ඇසුර නිසා. නමුත් බැලුව බැලුවත් වෙන්නේ අර පිටේ තියෙන ගුණ ටික විතරනේ. ඒක අසුතත් පුතුජන දන්නේ හිත ප්‍රබාසරයක් කියලා. එහෙව් කල්පනාවක් ඇති වෙනකොට කවදාවත් භාවනාව හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒත් එක්කම යටින් කියනවා ප්‍රබස්සර මිදම්බික් විචිත්තං ආගන්තුකේ උපක්ඛේත්තේ උපක්ඛේතං තං සුතෝතෝ වරිය ශාවකෝ ජානාති තස්ස සුතෝතෝ වරිය ශාවකස්ස සමාධි භාවනා අත්ථීති වදාන හිත ප්‍රබස්සරයි පිටලෙල්ලක ආගෙත් කුණු තියනවා ඒක සුතවත් ආර්ය ශාවකයා දාන්න යදන්න බෑ ඇතුළේ මදි පිරිසුදු බව එයාට භාවනා හරියනවා මොකද හැකි සංඥාන්නේ පටන් ගන්න තේන්ත හැම වෙලාවෙම බලන්න හොඳ නරක 50ට 50යි ඕනෙම ස්වභාවික අසාධාන සිටි සිද්ධි එකක් තියෙන 50ට 50. කොච්චර සුබදායකක් තියෙන 50ට 50. බලන්නේ කොයි එකද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන දේ තමයි පේන්නේ. ආව හොඳ බලහන්. එහෙම නැත්නම් you must try to find a reason to be glad under any circumstances. ඒ තමයි glad game කියලා කියන්නේ. අපි පොඩි උන්ට ගන්නවා සතිපාසලේ. අපි හොඳ පැත්ත බලන් ඉගානවා. සියල්ල සිදුවන්නේ යහපත වෙනසයි කියලා බැලුවොත්. නිසා විවේක වෙලා ඒක සිද්ධි කරගෙන බලන්න ගුරුසු ආනාපානෙ තියෙද්දිමත් ওই විවේකේ නැද්ද කියලා. තියෙනවා. ඒක ව්‍යාපාරෙන් ගන්න එක නෙමෙයි ව්‍යාපාරෙන් කරන්නේ අර නරක දේ හරහා බලන එක. එතකොට අඩියේ තියෙන මේ පිරිසුදුව පේන්න පටන් ගත්තාම පේනවා අනේ මේක දන්නවනම් මිනිස්සු මෙච්චර පරිේෂණ කරාවිද කියලා. මෙච්චර හම්බ කරාවිද මෙච්චර හොයා ආවිද මේ තියෙන තමන්ගේ තියෙන ප්‍රබහසරේ දකින්න නැතිකම තියෙන්නේ. ඉතින් ඒක අර කර්මන්ත ගෙවෙනකක් මාන්නකාරකම් තියෙන තාක්කල් මේ හරි හැටිය දකින්න නැතුව අපි නහය මෙහෙම අල්ලන වෙනකොට අත දාලා අමාරුවේ උත්තරේ හම්බුනායි දැන් තව පැටලුණා. ඒ අවස්ථාවේ ආනාපානා සතියට මම කළේ මෙහෙමයි. ඒ ඒ ඒ ඒ ඒ විදිහේ සැහැල්ලු ගතියයි ඒ ඇතුලෙන් ඒකට ඒ සතුට දිහා බලලා ආනාපානා සති නිමිත්ත ආයි ගන්න හැදුව ගන්න බැරි වුණා. ඉතින් ඒක ඒ ආනාපාන සතියක් ගන්න තියෙන්නේ. ඒ ආනාපාන සතිය ගෙවීමෙන් තමයි මේක එන්නේ. ඉතින් ඒකට ආයතරයක් ආය වතුර එලන්න ඕන කමන්නේ. ආවත් ඒක ගෙවෙනවා දකින්නට ආයෝක එනවා. ඉතින් මේ ආනාපානිය ඇවිල්ලා බලාකුළු ගියාට අහස ධානම් බලන්නේ වලාකුළු ආසේ ගෑවිලා තියෙනවා කියලා හිතනවාද? වලාකුළු තියෙන්නේ අහස වලට උංගෝ පල්ලෙයි. අපි මේ අහලාකුලක් අකුවන් කියනවා අහස වැහිලයි කිය. අහස වැහින්නේ නැහැ. ඉතින් අපි මේ වලාකුළුත් එක්කනේ මේ රණ්ඩුව තියෙන්නේ. මොකද ඈත තියෙන පිරිසිදු අහසට වලාකුළුවේ මොකොත් කරන්න බෑ. වලාකුළු පොඩ්ඩක් ඇවිල්ලා වලාහලා ආපහු යනවා. යෝගී අනපනෙ ගියාට පස්සේ ආය අහස පේනවා. ඉතින් ආයසරයක් කිව්වොත් වලාකු ලබන්න දෙපිට බෙයි වාක්‍ය. සෝරිනේ. සෝරිත් නෑ ඉතින් මේක කොහොම හරි මේ පරිප්පු කාලේ ඉගෙන ගන්න එපා අපි කවදා හරි. ඉගෙන ගන්නේ ඔහම තමයි. කවදාකවත් හිතන්න බෑ නත්තල් පප්ප ඇවිල්ලා මේස් එකට සෙල්ලම්බට දාලා යනවා වගේ රෑ දාලා යයි කියලා. එහෙම වෙන්නේ නෑ. තමන්ගේ මේ තකතිරුකම ස්වභාවය ප්‍රසිද්ධ ස්වභාවේ පබ්ලික් කේන් කරන්න ඕනේ. පතුරු අහලා අරින්න ඕනේ. ඒකටයි අපිට මේ ශාසනයක් තියෙන්නේ. ඒකට අපි ඔක්කොම එක මට්ටමට ඇවිල්ලා එකිනෙක දිහා විවේචනය වුණාට නාස්තික විවේචනකින් නෙවෙයි බලන්නේ. එක සැරේයි මේ මේ මේ අවනඹ අවනඹ අවනා මේ ආනඹ විදින්න වෙන්නේ අපි ඊට පස්සේ ආයෙ වෙන්නේ නැහැ. මේ නිසා ඒක ප්‍රසිද්ධිය වුණාට කමන්නේ සාසනය කියන්නේ ඒකට. ඒ විලාදි ගහන්න ඕනේ අඬන්නව ගහන්න ඕනේ නිකන්. ඒ සාමාන්‍ය අතගාලා ටොක් කරලා වැඩක් නැහැ. අම්බකට රිවර්ට් වෙන්නව ගහන්න. අර පැලෙන්න ගහන්න. ඒ ගහපු <laughs> ගහපු අත ඉඹිනවා පස්සේ. මොකද අපිට කවුරක්වත් එහෙම ගහන්නේ නැහැ අපිට ගරු කරනවානේ මිනිස්සු ඒකෙන් තමයි අපි සවුත් වෙලා තියෙන්නේ. සෙන් මාස්ටර් කෙනෙක් හම්බෙන්නවා. පුපුරු ගන්න කඩ හරහා එකක් ගහන්න. මම බිරුම ගිහලා පච්චුවේම මුරින් පන්දිසාන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙච්චර. මට මේ මං ගැන කිසිම තැකීමක් තොරව ඒ වැඩේ කරනවා ඒ සංසය කරනවා. ඒකට බය නැහැ. මොකද එහෙම හැමෝටම කරන්න බෑ. විශ්වාස නැති කෙනාට කරන්න බෑ. එනිසා මේක දිහා බලන්න බලන්න මේ බලාකුළු තියේදිත් ආහස බලන්න පුළුවන්. බලාකුළු තියේදී බලාකුළු බලන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් බලාකුළු කියන එක ස්ථිර නැහැ. අහසයි පිටිපස්සේ තියෙන පිවිතුරු තත්ත්වයක්. ඒක ඇත්තටම අපේ හැබෑනි වහනේ එතන තියෙන්නේ. අහසේ බලාකුළු නෙවෙයි. හොඳයි අපි එතන එනම් මෙතෙන් නතර කරනවා තව ප්‍රශ්න වලට සාදර වෙන්නේ. අපි එතකොට දැන් 3යි 4ට අපි නැවත රැස් වෙනවා තේ විවේකයක් සහ තක්මනකට පස්සේ පරියන්කයකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි